අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් ධර්ම දේශනාව සඳහා වේලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ සියලුම දෙනා ඒ සඳහා tempත් වෙලා සාදුකාරය පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතු සම්මා සම්බුද්දස්සේ මනෝ සමාචාරම් පහං භික්කවේ දුයිදේන වදාමි සේවිතබ්බම්පි අසේවිතබ්බම්පි තංච අඤ්ඤමඤ්ඤං මනෝ සමාචාරන්ති තී කරුකටේතු ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ඊයේ පෙරේදායි සර්වචන් වහන්සේ මේ සේවිතබ්බා සේවිතබ්බ සූත්‍රය දේශනා කරන්න ඉච්ච පළවෙනි නැත්නම් මුල් මුල් එහෙම නැත්නම් ගොරෝසු කාරණා දැන් සාකච්ඡා කරා ඒ කාය සමාචාර සහ වචී සමාචාර කියලා. ඒ දෙක කෙනෙකුගේ චර්යාව කියලා කියන්න පුළුවන්. අපි කෙනෙක් මනින්නේ බාහිරෙන් ඇගේ කාය ක්‍රියා සහ වචී වාචසික ක්‍රියා අනුව ඒවට කාය සමාචාර වචී සමාචාර කියනවා. ඉතේ කාය සමාචාර වචී සමාචාර වලත් සර්වචනාංශේ නැත්නම් මේ ආචාර ධර්ම මට්ටමේදී එහෙම නැත්නම් සීලාචාර මට්ටමේදී හොඳ නරක දෙක පෙන්ලා දෙනවා. මේ දේ සේවනය කළ යුතුයි, මේ දේ සේවනය නොකළ යුතුයි කියලා. ඒ පෙන්වන්න හදනකොට සාරිපුත්‍ර සාංශය අවස්ථාව අරගෙන යම් කායික ක්‍රියාකාරකමක් කරනකොට අකුසල් ධර්ම වැඩෙනවා නම් කුසල් ධර්ම පිළිහෙනවා නම් ඒක නොකල යුතු සේවනයේ නොකල යුතු බවටත් යම් කායික ක්‍රියාවක් කරනකොට කුසල් ධර්ම වැඩෙනවා නම් අකුසල් ධර්ම වැඩෙනවා නම් ඒක කල යුතු බවටත් මූල ධර්මයෙන් පෙන්නලා නිදර්ශන වශයෙන් කයින් කෙරෙන සතුන් මැරීමට වඩා නැත්නම් සතුන් මැරීම නොකල යුත්තක් බවත් සතුන් නොමරා සිටීම කල යුත්තක් බවත් පෙන්නලා දෙනවා. ඒ වගේම සොරකම අන්සතු වස්තුව ගැනීම නරක දෙයක්, සේවනයේ නොකල යුත්තක් බවත් එසේ නොකර සිටීම කුසල් වැඩෙන දෙයක් බවත් පෙන්ලා දීලා තියෙනවා. ඒ වගේම කාමීත්‍යාචාරය. එතකොට මේ කායික ක්‍රියා තුන අපට සමාජික ජීවත් වෙනකොට අත්‍යවශ්‍යයි. එහෙම නොවුනොත් මේක ආශිෂ්ඨ සමාජයක් වෙනවා. නීතිකරුක නොවන සමාජයක් වෙනවා. නීති උල්ලංඝනය කරන, වීතික්‍රමණය කරන සමාජයක් වෙනවා. අපි ඒකට ම්ලේච්ඡ සමාජ කියලා කියනවා. එහෙම නැත්නම් කැලෑ නීතිය කියලා කියනවා. තිතිසා මේක කෙරුවට පස්සේ නැත්නම් මේ කාය අනුව එක එක්කෙනෙක් හසුරුවා ගත්තාට පස්සේ සමාචාර පිළිවෙල කරගත්තට පස්සේ ශිෂ්ට සම්පන්න කරගත්තට පස්සේ ඒ කෙනාගේ වචනය අට වැඩි යටින් තියෙන එකක් සියුම් දෙයක් ඒකත් පෙන්ලා දෙනවා මේකෙත් කල යුත්තක් ගත යුත්තක් තියෙනවා නොකල යුත්තක් නොගත යුත්තක් තියෙනවා ඒ පෙන්වන කොටත් සාරිපුත්‍ර සාංශයේ අර මූල ධර්මයේ පෙන්වන්නේ යමක් කිරීමෙන් නැත්නම් යමක් කතා කිරීමෙන් යම් කායේ වාචසික ක්‍රියාවක් කිරීමෙන් අකුසල් වැඩෙනවා නම් කුසල් පිරිනවන නොකළ යුතුයි. ඊට පස්සේ යම් වචනයක් කතා කිරීමෙන් කුසල් වැඩෙනවා නම් අකුසල් පිරිනවන ඒක කළ යුතුයි කියලා ඒ දෙකෙන් බොරු කීම් කේලාම් හිස් වචන පරිසවචන කියන මේ හතරෙම කතා මොනවා කරොත් කරත් අකුසල් වෙන්න තියෙන පැත්ත පෙන්නලා ඒ කතා නොකර සිටීමෙන් නැත්නම් කරනවා නම් ධර්ම කතාවක් සත්‍ය කතාවක් අර්ථ සංහිත කතාවක් එහෙම නැත්නම් නොකර සිටීම කියන එක පෙන්ලා දෙනවා. ඉතින් මේ දෙක කෙනෙකුට ඒ බාහිරේ තියෙන ගොරෝසු මට්ටම් යුතු අයුතු තේරුම් ගන්න උදව් වෙනවා. ඒ දෙක හරහා අද ගෙන්න හදනේ මනෝ සමාචාර කියලා ඒ කාය සමාචාර වචයි සමාචාර බාහිරට පේනවා. ඒක නිසා ඒවා වීතික්‍රමන උල්ලංඝනය වෙන නීති කැඩෙන සමාජ පද්ධතිය දෙදරවන දේවල් කියලා මතක් කරලා දීලා තියෙනවා. බොහොම ගොරෝසුයි. ඊට පස්සේ මනෝ සමාචාර කියන එක පිට කෙනෙකුට පේන්නේ හැබැයි තමන් සංවේදී නම් තමන්ට තේරෙනවා තමන්ගේ මනස මේ අසමාචාර විසමාචාර හැසිරීමක තියෙනවා. තාම ඒක ක්‍රියාවත් වෙලා නැහැ. තාම කාටවත් පේන්නේ නැහැ. තාම ඒක සමාජයේට හිරිහැරකාරී වෙලා නැහැ. හැබැයි මෙතෙන්ට ඇවිල්ලා තමයි එයා ඒ වීතික්‍රමණය සිද්ධ කරන්නේ, උල්ලංඝනය සිද්ධ කරන්නේ. නිසා මනෝ සමාචාර කියන එක කාය සමාචාර, වචී සමාචාර වලට වඩා ගැඹුරින් තියෙන එකක්. මුතේ එතෙන්ට යනකොට අර දෙකෙන් ගත්ත ආදර්ශ අනුව සියුම් ශික්ෂණයක්. ඒකේ තියෙනවා. ඒක නිසා ඒක සීල ශික්ෂාවට එහා ගිය ශික්ෂාවක් මෙතන තියෙනවා. ඒ නිසා ඉස්සල්ලාම සීල ශික්ෂාව කරලා ඒ සීල ශික්ෂාවෙන් ලැබෙන යම් පරිචයක් අත්දැකීමක් හරි වැරදි තෝගයක් ඇතුව තමයි කෙනෙකුට මේ මනෝ සමාජාචාර පැත්තට යන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ කුඹුරක බින්නක මහාලා ඒකේ තියෙන මූලික රොස් සයින් කරගත්තට පස්සේ තමයි දෙය අහන්න පුළුවන් වෙන්නේ දෙවෙනි හිය. එහෙම නැතුව අර පළවෙනියම තියෙන ගොරොසු තත්ත්වෙදී වවන්න කරන්න බෑ. ඒකත් එක සැරයක් හාලා කරන්නත් බෑ. දෙහිය හාලා ඊට පස්සේ තුන්වෙනි සැරේ ගාලා තමයි පැල හිටවන්නේ. ආන් වගේ මනෝ සමාචාර කොටස කෙලින්ම පටන් ගන්නෙ නෑ. ਸਰවචනන්සේ ඊට ඉස්සලා කාටත් වැටේන සමාජයේට පිළිලයක් වෙලා තියෙන මේ කාය විසමාචාර වචී විසමාචාර පෙන්නලා කෙනෙක් ඒ කාය සමාචාර වචී සමාචාර හදාගෙන ශිෂ්ටාචාර වෙලා සීතල වෙලා සීල් ගරුක වෙලා උනාට පස්සේ එයාට ඉතින් නතර වෙලා බෑ. එයාට පේන්න පටන් අර ගන්නවා. ඉතින්ට සිල්පද කැඩෙන්න ඉස්සෙල්ලා මේ මනසේ විසමාචාර වගේ සිද්ධ වෙලා ඒක තමයි සිල්පද කැඩීමට හේතු වෙන්නේ. ඒ නිසා මනස විසමාචාරව තියේදී කය වචන හික්මව ගත්තත් කොයි වෙලාවෙ සිල්පදේ කැඩෙයිද කියන්න බෑ. ඒක නිසා Taman මේ රකින්න සීලය yaadෙන්න නම් එහෙම නැත්නම් ස්ථිරතාවයක් ඇති කරගන්න සහතිකයක් ඇති කරගන්න නම් හිත ඇතුලේ තියෙන නැත්නම් මේ මනෝ සමාචාර වශයෙන් විසමාචාර වශයෙන් තියෙන මේ හිතේ ඇවිස්සීම දැක ගන්න ඕනේ ඒක ඉතින් තව පැත්තක් තියෙනවා. යගේ පිටසක් භාවනා කරනකොට තව කෙනෙක්ගේ එකක් දැකීම දැන් මගේ එක දැකීම නම් සීලේ තියාගත් එක්කන අදි සීලයකට යන්න හේතු වෙනවා. නමුත් මට දකින්න අමාරුයි කෙලින්ම තව කෙනෙක්ගේ හිතේ මොනවද තියෙන්නේ කියලා. නමුත් මොන විදියකින් හරි දැනගන්න හම්බුනොත් ඒක මට හොඳට හිතේද නරකට හිතේද කියලා ඒකත් බරපතල ප්‍රශ්නයක්. තව කෙනෙක්ගේ හිතක දැඩි ලෝභයක් තියෙනවා. දැඩි ද්වේෂයක් තියෙනවා. දැඩි විහිංසක හිතවිල්ලක් තියෙනවා කිව්වොත් ඒ දැනගත්ත මම මගේ හිත හදනව වෙනුවට ඒ කිනාගේ හිත හදන්න යෑම තමයි අද තියෙන සදාචාරවද වෙලා තියෙන්නේ. Tamange කර ගන්නව වෙනුවට අනුගේ කරන්න යෑම මේක සමාජයේ ජීවත් වෙනක පවුලක ජීවත් වෙනකොට ගමක ජීවත් වෙනකොට අපි හැම කෙනාම මේ සදාචාරයේ සීමා ඉක්මවලා Taman ළඟ මේ දැඩි ලෝභ තියෙද්දි Taman ළඟ මේ තරහව තියෙද්දී Taman ළඟ විහිංසාව තියෙද්දී තවත් ඒ වගේ දැඩි ලෝභ විහිංසා තරහ තියෙන කෙනෙක් පිළිබඳව විනිශ්චය කරන්න හදනවා. ඒක නිසා මේ යම් කිසි කෙනෙක් මේ මනෝ සමාචාර හදා ගන්න නැතුව තව කෙනෙක්ගේ දෙයක් විනිශ්චය කරන්න යෑම අද ලෝකේ තියෙන නීතිය බල්ලට යන්න හේතු වෙලා තියෙනවා. කිසිම කෙනෙක් ඒ නීතිඥයෙක් විනිශ්චයකාරවරේ උතේ ඉන්න කෙනෙක් මේ Tamange බැරිස්ටර් විභාගේ පාස් කරනට LLB පාස් කරනට හරි මේ වචි මනෝ සමාජාචාර පිළිබඳ විභාගේ පාස් වුණායි කියලා අහන්නෙත් නෑ විභාගෙකුත් මන් දන්නේ සහතිකෙකුත් නෑ හැබැයි ඒගොල්ලෝ අනුකේ දේවල්ට ඇඟිලි ගහන්න යනවා මෙන්න මේක අපි උපන් ජීවිතයේ තියෙන නොකෑමනා දහවතුරම වැඩි Tamange මනෝ සමාචාර ගැන හැඟීමක් නැතුව මේ নানা ආකාර පහසුකම් නැතුව අනුන්ගේ දේවල් එයා ඇවිල්ලා ඉල්ලුවා නම් කමන්නේ මට මෙන්න මේක සුද්ධ කරලා දෙන්න කියලා දෙන්න කියලා. ආන්නේම නැති ලෝකයක් අද ඉන්නේ. ඒ නිසා නීතිය බල්ලට ගිහිල්ලා තියෙනවා. ඔය නීති කියලා කිව්වහම උදාවි නීතියක් විතරක් නෙවෙයි හැම තැනම එකයි. ඒ නිසා ඇති ඇත්තෝ නීති හදාගෙන ඒකොල්ලෝ ඒ නීතියෙන් බැඳෙන්නේ නැතුව අනික් අයටපත් කරන්න යනකොට අර කැලෑනීජයට වඩා මහා වනචර නීතියක් අද ප්‍රසිද්ධ නගරවල ප්‍රසිද්ධ රටවල වල විශේෂයෙන්ම දිනුන සම්මත රටවල හොස්ස කරගන්න බැරි තැනකට අවිල්ලා තියෙනවා. ඉතින් ඒක නිසා මේ අනුන්ගේ මනෝ සමාචාර පිළිබඳව මම ක්‍රියා කරන ආකාරය මගේ සමාචාර පිළිබඳව තව කෙනෙක් ක්‍රියා කරන ආකාරය වගේ දෙයක් මහා විශාල පුරුෂයක් අපිට ඒක කතා කරගන්න අමාරුයි. නමුත් යම් කිසි කෙනෙකුට පුළුවන් නම් තමන්ගේ කාය සමාචාර වචී සමාචාර අනුව කටයුතු කරලා ඒ කාය සමාචාර වචී සමාචාර වලට මුල් වෙන මනෝ සමාචාර වලට සියුම් தത്വෙට භාවනා ගෙනියන්න නැත්නම් ආධ්‍යාත්මික ගෙනියන්න ඒකට අපි කියනවා සීල ශික්ෂාවේ ඉඳලා සමාජ ශික්ෂාවට යනවා. නැත්තම් සීල අනුග්‍රහිතේ ඉඳලා සමාජ අනුග්‍රහිතයට යනවා. ආන්න ඒක අපි සාමාන්‍ය වචනේ පාවිච්චි කරනවා භාවනා ලෝකයට යනවා කියන උතන තමයි. අපි සීල ලෝකේ හැසිරෙනකොට සීලේ පිළිබඳ කය වචන දෙක සංවර කරනකොට අපි තාම භාවනා කියලා කියන්නේ ඒක භාවනාවට මූලික සුදුසුකමක් කර ගන්නවා. එහෙම නැත්නම් අවශ්‍යතාවයක් කර ගන්නවා. තාම සලකන්නේ සිල්වතෙක් විදියට. හැම සිල්වතාම සිල්වත් වෙලා භාවනාවට යනවා නෙවෙයි. මොකද යම් කිසි කෙනෙක් යනවා නම් ඒකෙන් අදහස් කරන්නේ කාය සමාචාර වචී සමාචාර පිළිබඳව යම් අධිකාරී ශක්තියක් අරගෙන යා මනෝ සමාචාර බලන්ඩ තමන්ගේ මනසේ ඇති වෙන මේ වරින් වර වරින් වර මතුවෙන දැඩි ලෝභය දිහා බලනද ඒක ලෙවලා ඒක මිච්ඡර අකුසල් ඇති කරනවා කුසල් නැසනවා ඒක නොකර ඉන්නවා නම් ඒහා සමාන කුසල් සිද්ධ වෙනවා අකුසල් නැති වෙනවා ඒ වගේම තරහව ව්‍යාපාදේ මේක දිහා බලලා මේක මතුවෙන මතුවෙන චිත්තක්ෂණයක් පාසා Tamanට තරම් නොවන විදියට අකුසල් රාශියක් අට ගන්න කුසල් නැති වෙනවා තියෙන කුසල්. යම් විදියකට ඒ මතුවෙන්න තියෙන තරහවක් නැති නොඇති නොවෙන ආතාලට කටයුතු කෙරුවොත් ඒ හිතේ අකුසල් රාශියක් යට වෙලා කුසල් වගයක් මතුවෙනවා. ඒ වගේම විහිංසාව කරුණාවේ අනිත් පැත්ත මතුවෙන වෙලාව ඒක දැනගෙන මේකට යන්න දුන්නොත් තාම කාය වචන වශයෙන් නම් අපි හිංස කරන්නේ නැහැ. නමුත් හිත පෙළෙනවා. ඒකට කියනවා පරිඋත්ථාන කෙලස් කියලා පරිඋත්ථාන භූමිය කියලා. අඬෙන් දෙන්න ගියාට පස්සේ කොච්චර අකුසල් වෙනවද? නැත්නම් තමන් රැකගෙන ආපු ගුණ චරිතය කොච්චර කෙලසෙනවද? තරම් නොවන මට්ටමට වෙනවද කියන එක අසේවිතබ්බ වශයෙන් ਸਰවචන්සි දේශනා කරනවා. නමුත් ඒක එහෙම වෙන්න දෙන්නේ නැතුව විහිංසහිතීලෝට ඉඳ දෙන්නේ නැතුව එන වෙලාවේදී වළක ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා නම් අපි ඒකට කියනවා භාවනා උපක්‍රම. භවනා කරපස්ථාන කියලා. ඉතින් ඒක නිසා යම් කිසි කෙනෙකුට මේ මගේ හිතේ ඇති වෙච්ච දැඩි ලෝභය නැත්නම් අවිද්‍යාවය මේ මගේ හිතේ ඇති වෙච්ච තරහවය මේ මගේ හිතේ ඇති වෙච්ච හිංසක භාවය කියලා තේරුම් ගන්න පුළුවන් නම් ඒක ආර්ය පරිශ්‍රණ ඊටාම් වැදගත් අන්දිස්ථානයක් වෙනවා. ඉතින් ඒක අර සීලය සීලබ්බත පරාමාස විදියට පටලවා ගත්ත කෙනා Tamange හිතේ ඇති වෙන දැඩි ලෝභය දැකීමටත් අකමැති වෙනවා. එතකොට යාට ලෙඩේ රෝග නිర్ణය ලෙඩේ අඳුනා ගැනීම සෞඛ්‍ය සම්පන්නව සිද්ධ වෙන්නේ නැති නිසා සනීප කිදීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ වගේ මේ ද්වේෂයක් වෙන වෙලාවේ තරහක් වෙන වෙලාවේ මේ තරහ තරහ වශයෙන් අවබෝධ කරන වෙනුවට ඒක වසල් වසංගණ්ඩ හදනවා නම් ඒක දකින්න අකමැති ගතියක් තියෙනවා නම් භීතිකාවක් තියෙනවා නම් එයාටත් ඒ ද්වේෂ නැති කිරීමේ හැකියාවක් ඇති වෙන්නේ ඒ වගේම විහිංසක හිතවිලි එනකොට ඒ කෙනාට Taman තුල ඇති වෙච්ච වෙලාදී උණු උණුවේ ලේ පිටේක දැක්කන්න පුළුවන් තරම් පෞරුෂත්වයක් නැති කෙනාට ඒක සෝකිරීමක් හෝ බෙහෙතක් හොයාගන්න හම්බ වෙන්නේ ඒක නිසා මේ කාය වාග් සමාචාර හදා ගැනීම කියන මේ සීල ශික්ෂාව සීමා මරියාදාවල් දන්නේ නැතුව Tamange හිතේ ඇති වෙන මේ අවිද්‍යාව ව්‍යාපාද විහිංසා කියන දේවල් නොදකින්න තරමට දැකීමත් එපා වෙන තරමට ගියොත් ඒ කියන්නේ ඒ කෙනාට ඒක ලිදී සුව කර ගන්න බැරි මට්ටමක් තියෙනවා. ඉතින් එතකොට අර සීලයම එක විදිහකට සීලබ්බත පරමාශයක් වෙලා මෙයාට මේ කඩුව ගිල ගත්තා වගේ මෝල් ගහක් ගිල ගත්තා වගේ එහාට මෙහාටවත් හැරෙන්න පෙරෙන්න බැරි තත්වයකටපත් වෙනවා. නිසා සීල ශික්ෂාව කොතෙක් දුර යනවද කොයිතරම් අපට උදව් අපකා ආධාර කරනවද කෙලෙස් නැති කරන්න කුසල් ඇති කරන්න. ඊට පස්සේ සීල ශික්ෂා වැඩ නතර වෙන්නේ කොහෙන්ද? ඊට පස්සේ සමාධි ශික්ෂාවට වැඩේ බාර දෙන්නේ කොතනද? බාර දුන්නාට පස්සේ සීලේ ඉක්මවල ගිය සමාධියකින් මේ සේවිතබ්බා සේවිතබ්බ තේරුම් අරගෙන අකුසල් ලයින් කරන්නේ කොහොමද කුසල් එකතු කරගන්නේ කොහොමද කියන දෙක මේ බෞද්ධයන්ට හරිම අමාරුයි මොකද බෞද්ධයා ඒ සීල ශික්ෂාවේ නතර නොකර ඒ සිල්පද පිළිබඳව නැත්නම් සීලබ්බත පරාමාස මේ සීලේ වැරදියට අල්ලා ගැනීම වමතින් අල්ලා ගැනීම සමාධියටත් ගෙනියන්න හදනවා මුල් වෙලාවේදී නම් ඒ කාටත් වගේ වෙයි නමුත් මේ පිළිබඳව සමාධි ශික්ෂාවේදී සීලේ ක්‍රියාකාරකම් ප්‍රඥාවේ ක්‍රියාකාරකම් ගැන කතා කරන්න ගියොත් උංගෝ දෙනුගේ චරිත ඝාතනයක් වෙනවා නැත්නම් කාට හරි දෙන්න ඉඩ තියෙනවා. ඉතින් නමුත් මේ කෙලස් කැපීමේ වැඩපිළිවෙලට මේ ඉලහරකා මේ මීහරකා කියලා තේරුම් ගන්න මේ මේ කලකොල මේ මීනකොල කියලා තේරුම් ගන්න ඕන තේරුම් ගන්න නැතුව ඔය තිබුණට කාගෙන ගියාට කාපි රැට්ටෝන් ගෙදර ගියා වගේ වැඩේ හරියන්නේ නැහැ. හරියට ඒ තැන්වල තේරුම් ගැනීමේ හැකියාව ඉතාම අවශ්‍යයි. ඒක නිසා මේක අපි ටිකක් විස්තර සහිතව තේරුම් ගන්න ඕනේ. උනිසං කියපු ටිකම නැවත වෙන පැත්තකින් මතක් කරොත් සතුම් මැරීම හොරකම් කිරීම කාමීත්‍යාචාරය ආදී කවුරුත් වගේ පිළිගන්න පව් නැත්නම් වැරදි වැඩ නොකළ යුතු නොපනත්කම් වල සත්‍ය උත්තරේ කියන එක නොකර සිටීම පිසක වෙන කරන්න දෙයක් නැහැ. සතුන් මැරීම හොඳ නෑ. එහෙනම් මොකද්ද කරන්න තියෙන්නේ? නිකන් ඉන්න එක තමයි කරන්න තියෙන්නේ. සතුන් නොමරින එක තරයි කරන්න තියෙන වෙන කරන දෙයක් නෑ. ඒ වගේම බොරු කියලා හිස් වචන පරස වචන වෙනුවට කරනවා නම් ධර්ම කතාවක් කතා කරන්න නැත්නම් නිස්සද්දව සිටීම නිතරගෙන් දිරනවා. නමුත් මේ දේ කොච්චර අමාරුද කියලා බලන්න. යමක් නොකරයි සිටීම සහ නොකිය සිටීමේ තියෙන අපහසුකම තේරුම් ගත්තට පස්සේ යම් දවසක යම් වෙලාවක යෝගාවචර සාර්ථක වුණොත් යමක් නොකර ඉන්නවා නොකිය ඉන්නවා අන්න එතකොට විතරයි අර මනෝ සමාචාර දැක ගන්නත් පුළුවන්. මගේ හිතේ මොන විදියට දැඩි ලෝභ මතුවෙනවද? මගේ හිතේ මොන විදිහට අනුන් කෙරේ තරහව මතුවෙනවද? මගේ හිතේ මොන විදිහට හිංසාව මතුවෙනවද කියලා තේරුම් ගන්න කායික ක්‍රියා වාචසික ක්‍රියාවල හිරිවට්ට ගැනීමක් හෝ ඒක නොකෙරෙන මට්ටමට කරලා කරලා කරලා පුරුදු කරන්න ඕනේ. පුරුදු කරාට පස්සේ මේ ඇති වෙන දැඩි ලෝභය නැත්තම් හිංසාව එහෙම නැත්තම් ද්වේෂය සමහර විටක තමන් කෙරේ මේනවා. භාවනා කරනකොට පුදුම විදිහට නුරුස්නා ගති පහළ වෙන්න පටන් අර ගන්නවා. අර කායික ක්‍රියා වාචසික ක්‍රියා නොකර සිටීම කය ලුණු දෙයි දානවා වගේ. මඩපුවක් දානවා වගේ. තියන්නම බෑ. නටනකන් අලියනකන් මෙයා පුළුවන් තරම් මේකේ චාරයක් තියෙන ගතියක් පේනවා. ක්‍රියාකාරකම් නතර කරපු ගමන් පුදුමාකාර නුරුස්නා ගතියක් Taman කෙරේ එන්න පටන් අර ගන්නවා. ඒ වගේම පුංචි දෙයකටත් හොස්සලඟින් මැස්ස යන්න බැරි ගතියක් එන්න පටන් ගන්නවා. ඒ වගේම මේ මට මේ වැඩේ මේ කම්බි ඇවිදින වගේ සීරු මාරුවෙන් කරන්න බැරි හේතුව මේ ළඟ ඉන්න කට්ටිය හරියට හැදෙන්නේ නැහැ කියලා අනුන්ගේ අඩපාඩුකත් හොඳට පේන්න පටන් ගන්නවා. මේක හරියට ඇහැට කුණක් වටනවා වගේ. වෙවෙන්ද නොදැනෙන දේවල් පවා පුංචි දේවල් Tamanට පේන්න පටන් ගන්නවා. ඒ වගේම මේ මේ රිට්‍රීට් එක ඕගනයිස් කරනකොට මේට වැඩි පිළිවෙලට කරන්න තිබුණානේ. මේ මේ දේවල් මෙහෙම කරන්න තිබුණා කියලා මේ ලෝකෙ මට්ටම් නැති ගතියක් පේන්න පටන් ගන්නවා. මේ හරියටම මේට වැඩිය සුසර කරන්න පුළුවන්. ඇයි මේව කරන්නේ නැත්තේ කියලා මෙන්න මේ මනෝ සමාචාර මතුවෙන එනකොට මේ එහෙම් මෙහෙන් ඇවිල්ලා මේ අවුල් කරන ගතිය හුඟක් යෝගාවචරෝ සීලබ්බත පරමාසිකර දාගෙන නැත්නම් සීලේ වර්ධවල්ලා ගැනීමකට තියාගෙන මේ Tamange මනෝ සමාචාර එහෙම නැත්නම් විසමාචාර මතුවීම අනුන්ට හේතු කරනවා ඊට හේතු කරනවා වෙන කෙනෙකුට හේතු කරන ගතිය තියෙනවා ඉතින් අන්න ඒක ඒ කෙනාටම හේතු ගන්නලා දීම කමඨාන් සුද්ධ කිරීම එක පැත්තක් Taman ඉදිරිපත් කරන චෝදනාව දිගේම ගිහිල්ලා පෙන්වන්න ඕනේ. ওই චෝදනාව ඇවිල්ලා තියෙන්නේ මෙන්න මේ වගේ වැරදි සංකල්පකින් මෙන්න මේ වගේ වැරදි ආකල්පකින් කියලා. ඉතින් ඒක ඉස්සල්ලා ඉස්සල්ලා එහෙම කරන්න යන්නේ ඕවෝ කියලා බබා නලවලා එයා හරි අනික් කට්ටිය වැරදි කියන මට්ටමින් ගිහිල්ලා තමයි ටික අහුරතල් කරලා අරගන්නේ. කරලා කරලා ගියාට පස්සේ තමයි අන්තිමට මනෝ සමාචාරවල තියෙන මේ විකෘති එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් ෂටගති කියලා. මායාවේ ගති. එහෙම නැත්නම් වංචනික ගති පෙන්වන්න පුළුවන් වෙන්නේ. එහෙමත් ගිහිල්ලා හිතන්න තමන්ටම දැක ගන්න පුළුවන් වෙලාවක් ආවයි කියලා. ඒක මහා විශාලම ශ්‍රේෂ්ඨම ළඟාවීමක් තමයි මේ මගේ මේ චෝදනා යෝජනා, නලියන ගති, කම්පන ගති, චංචල ගති සියල්ලම ඇවිල්ලා තියෙන්නේ මේ විසමාචාර මනසක් නිසා ඉතින් මම මේ ලෝකයේත් එක්ක රණ්ඩු කර කර අරකට වැරදි කිය මේකට වැරදි කිය කිය නැටුවට ඇස්සැත්තෝ දන්නවා මේ නලියන්නේ පය දාච්ච නිසා තමයි නලියන්නේ කියලා. නමුත් ලෝකයේ උඟ දෙනෙක් එක දන්නේ නැති නිසා මුලදී යෝගාවචරයට ඒක හරියට තේරුම් අරගන්න අමාරුයි. කෙසේ නමුත් මේක මේකේ උත්තරේ තියෙන්නේ අපි කිව්වොත් මේ දැඩි ලෝභයේ පිළිබඳව ප්‍රශ්නයක් මතුවලා ඒක ගොජ දාලා සැරව ගිහිල්ලා තුවාල වෙලා නැටුවට දැඩි ලෝභේ නැති කිරීම විතරයි එහෙම නැත්නම් ලෝභයේ අවිද්‍යාව වෙනුවට අනවිද්‍යාව පහල කරගන්න එක තමයි කල යුත්තේ. ඉතින් ඒක බොහොම දේශී කියලා කියන්න හොඳ නෑ. නමුත් කිතක මේ සතියෙන් ඉන්න චිත්තක්ෂණයේ ඔය අසීරු කෘත්‍ය සිද්ධ වෙනවා. සතියෙන් ඉන්න චිත්තක්ෂණයේ අවිද්‍යාව වෙන්නේ නෑ. දැඩි ලෝභයක් එන්නේ නෑ. දැඩි ලෝභයක් ආවොත් අර විදියට ගොඩාක් පටලවා ගන්න ඉඩ තියෙනවා. කර කබර ගෝයා, තල ගෝයා කර ගන්නව කණ්ඩෝනවට. ඊට පස්සේ ඉතින් හිටගෙන සලෝක කියන පටන් අර ගන්නවා. Tamange අර ජඩ ආතාව ඉෂ්ට කර ගන්නවා. ඒ වෙනුවට කොච්චර අහිංසකද බලන්න ඒක එච්චරම දරුණුයි අවිද්‍යාව. නමුත් තමයි සතියින් ඉන්න චිත්තක්ෂණයක අපිට කවදාකවත් ඒ ආනිසංශ වැටහෙන්නේ මේ සතියින් ඉඳීම නිසා මේ තා විශාල අවිද්‍යාවක් නැවිත් ඉන්නවා. වින අවිද්‍යාව නැති කරන්න වෙන කරන්න දෙයක් නැහැ. අවිද්‍යාව තියෙන චිත්තක්ෂණ සති චිත්තක්ෂණ වලින් පුරෝණික තමයි කරන්න තියෙන්නේ. ඒකට උපමාවක් වශයෙන් කියනවා මේ ඊටාම කටපුංචි බෝතලයක සෙන් කුප්පියක් හරි කෝඩි කොළන් කුප්පියක් හරි අරගෙන ඒකට වතුර පුරවන්න උත්සාහ කළොත් අපි කුප්පිය වතුර ඉබුවට යන්නේ නැහැ මොකද කටපුංචි නිසා පීල් එකට ඇව්වට යන්නෙත් නැහැ අපිට කරන්න වෙන්නේ පොල් කෙන්දක් හරි පාන්තිරයක් හරි දාලා ඒ පොන්ති පොල් කෙන්ද හරහා පාන්තිරේ හරහා ඩිංග ඩිංග ඩිංග ඩිංග බින්දුව බින්දුව පුරවන්න ඕනේ පුරෝණ පුරෝණ වාරයක් පාස යනට යටට යන ජල පරිමාවට සමාන වාත පරිමාවක් පිට වෙනවා. ඒක නිසා අපේ හිතේ තියෙන මේ අවිද්‍යාව, දැඩි ලෝභ එකවරකට එක සති මාත්‍රාව ගානේ එකවරකට එක සති චිත්තක්ෂණය ගානේ මේ මේ අතුරට දාන්න පටන් අරගත්තට පස්සේ යෝගාවචරයට ගොඩාක් කල් යනවා තීරුම් අරගන්න මේ සතියෙන් ගත කරන හැම චිත්තක්ෂණයකම මේ අවිද්‍යාව කියන දැඩි ලෝභයට එන්ට නොදී හිත අකුසල් වලට ඉන්ට නොවි නොදී ආවොත් විනාශ වෙන්න පුළුවන් කුසල් නැති නොකර අරසා කරලා කුසලතාවයක් දිනු කර ගන්නවා මේ විසම ලෝකේ අවිද්‍යාවෙන්ම පිරිච්ච මේ ලෝකේ මම චිත්තක්ෂණයේ චිත්තක්ෂණය සතිය මල් මාලාවට මල් ලමුනන්නා වාගේ පුංචි කට තියෙන බෝතලයකට වතුර කඳුලක් පස්ස ගන්නා වාගේ ඒ සති මාත්‍රාව කරන්න යනකොට ඒ කාලය පුරාම හමාර වුණාට පස්සේ තේරෙනවා ඒ කාලය පුරාම මේ කරන කෘත්‍යයේ අසීරුකමට හිත යොදාන ගත කරපු නිසා මට කෙනෙක්ගේ වස්තුවකට තියෙන දැඩි ආසාවක් අනේ මට මේක වේවා. හොඳට ඒක නොවේවා කියන අදහස එන්න විදිහක් නැහැ. නමුත් මේ ඥානපෝණික ස්වාමීන් වහන්සේ මතක් කරනවා ඒසා වැදගත් කෘත්‍යයක් කරන සතිය කවදාකවත් මම මෙච්චර වැදගත් වැඩක් කරන බව කියාපාන්නේ එයා කියන්නේ මම මේ සතියෙන් ඉන්න චිත්තක්ෂණයේ අවිද්‍යාවට එන්න දුන්නේ නැහැ. මම මේ සතිය හිත තියාන හිටියයි කියලා. ඒ වගේම ඕනනම් එයාට කියන්න පුළුවන් මේ සතිමත් ඉන්න චිත්තක්ෂණේ ව්‍යාපාදයට එන්න දුන්නෙත් නෑ මං. පේන්න තියෙන්නේ නිකන් ඇල්ලතර බොනවා වගේ. පේන්න දෙන්නේ නිකන් හුලං හුස්ම ටික ගන්නවා වගේ. පේන්න තියෙන්නේ මේ වම දකුණ තියෙනවා වගේ. ඉතින් ඒක තුල මේක නොකරා නම් ආවස්තික වශයෙන් එන්නේ ඉඳ තියෙන අවිද්‍යාව විතරක් නෙවෙයි ව්‍යාපාදයටත් එන්න දීලා නැහැ. ඊට පස්සේ විහිංසාව කියන අපි මේ පරිසරයේ කෙලසෙන එක එතන අනුසූර කණ එක එහෙම නැත්නම් මේ හිංසාව සත්ත්ව හිංසාව වගේ දේවල් අපි ඇත්තටම හරියට කෑ ගහනවා ඒවට මේ සමිති සමාගම් පිහිටවගෙන නමුත් මේ සති මාත්‍රාවේ ඔක්කොම සිද්ධ වෙන බව සතියෙන් ඉන්නේ චිත්තක්ෂණේ කෑ ගහලා දඟලන්න මොකක්වත් ඕනේ තමන් නිහඬ විප්ලවයක් කරනවා කිසිම සතෙකුට හිංසාවක් නැහැ හතුරෙකුටත් නැහැ මිතුරෙකුටත් නැහැ ගත ගහකොළටත් නැහැ පරිසරයටත් නැහැ වින්න මොනම සමිතියක්වත් මම දැකලා නැහැ ඒ වගේ සියල්ලට මේ උත්තරේ දෙන එක. ඒගොල්ල මේ අපේ ওই ධම්මනිසන්ති ස්වාමීන් වහන්සේ ඉන්න කාලේ ලොකු ව්‍යාපාරයක් ගෙනිච්චා මේ සතුම් මෙරීම නැත කරන්න රජයේ අනුග්‍රහය අරගෙන. එතකොට සතුම් හරක් මෙරීම මාළු මෙරීමේ ව්‍යාපාරය නිසා තමයි ඒක මේ තරණට බැස්සේ. රජයේ ලංකා රජයේ යටතේ දේශීය වැව් මාළු මැරීමේ ව්‍යාපාරයක් පටන් ගත්තා. ඒකට විරුද්ධව ක්‍රියාත්මක වුණා. ක්‍රියාත්මකට ඇත්තට මේ ශාංශය දිනුවා. කෙලිම ජනාධිපති හම්බෙලා අන්ත කරා. ඊට පස්සේ දවසේ පත්‍රේ කාටුන් එකක් තිබුණා. හරකයි මාළුවයි සන්තෝෂී කියන කුකුලෙක් ළඟට ඇවිල්ලා නෝ අනේ ස්වාමීන් වහන්සේ අපි වෙනුත් ව්‍යාපාරයක් කරන්නකෝ අපිට නෑ හරකයි මාළුවයි බේරුණාට අපිට නෑ කියලා. දැන් උම්මලකට උම්මලකට නැති මාළුවන්ගෙන් අහුවෙනවනේ. මේ එක එක ඊට පස්සේ ව්‍යාපාර කරනවා. නමුත් ඔක්කොටම උත්තරයක් හම්බ වෙනවනේ සති මාත්‍රාව තුළ. මං තාම කවුරක්වත් දැකලා නැහැ ඒක අගය කරන කෙනෙක්. මොකද මේ සතිය හරි දියාරුයි. ඒ සතියේ ගඳක් පහටක් හැඩයක් මොකක්වත් නැහැ. අපි කියන්නේ නිකන් හුස්ම ගන්න එකනේ. ඉතින් හුස්ම ගන්නකොට ඔච්චර වැඩක් වෙනවද කියලා අපිට ලොකු ව්‍යාපාර කරන්න ඕනේ. සත්ත්ව ඝාතනය නතර කරන්න, පරිසර දූෂණය නතර කරන්න, සූරකෑම නතර කරන්න. ලෝකයේ හැමනියෝ ඉන්න හරියක් කොන්ෆරන්ස් හෝල් වලට වට වෙලා පයිප් කයිවාරු කියලා කියලා ඉන්නවා. ඒ එක එකටවත් බයලජ්ජාවක් තියනවාද කියලා සැකයි. සමා වෙන්න මම මේ කිව්වට තරහින් නෙවෙයි හැබැයි. මොකද මේ තරම් ලස්සන වැඩක් බුදුහාමුදුරුවෝ පෙන්ලා දීලා තියෙනවා. වර්තමාන මොහොත බේරපන්. එතකොට මුළු සත්ත්ව ප්‍රජාවම බේරෙනවා. ඔය මුළු පරිසරයෙන් බේරෙනවා. ඒ විතරක් නෙමෙයි. උඹේ RNA DNA දක්වා ගිහිල්ලා ඒ ක්‍රෝමසෝම් දක්වම උඹේ වෙනසකුත් ඇති කරනවා. මේ පටන් අරගන්නේ ඒක සත්‍ය මාත්‍රාවෙන් පමණයි. කිසිම කෙනෙක් අවබෝධ කරන්නේ නැහැ. ඒක සරුවචනාංශතර කාටවත් තේරෙන්නේ නැහැ කියලා ඥානපෝනික ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා බුදු කෙනෙක් ලෝකෙට බුදු වෙන්නේ මෙන්න මේ වගේ මේ සියලු අසාධාරණකම් වලට විරුද්ධව එක්කෙනෙකුට Tamange අහිංසක ව්‍යාපාරය කරගෙන යන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි ඒක කෙනෙකුට කියලා දෙන්න පුළුවන්. ශාසනයක් වශයෙන් පවතින දේවල් කියලා දෙන්න පුළුවන්. නමුත් බලන්න අපි ළඟ කොච්චර මේ වගේ හැඟීම් තිබුණාට එහෙම නැත්නම් මේ සත්ව හිංසාව අහිංසාව තිබුණාට එහෙම නැත්නම් මේ පරිසර ප්‍රියකම තිබුණාට අපි ඒහා සමාන වේගයකින් වර්තමාන මොහොතට ප්‍රිය කරනවද කියලා? එළඹ සිට චිත්තක්ෂණයට ප්‍රිය කරනවද කියලා? හරිම අමාරු එක හිතා ගන්න. හැබැයි ඒකේ වර්ධනයක් පේලා තියෙනවා. එන්නේ එන්නේ එන්නේ ටික ටික ටික ටික අපි මේ සති මාත්‍රාවේ අගේ වැඩි කරනකොට සති මාත්‍රාව කියලා කියන්නේ සතුම් මරීමෙන් හොරකම් කිරීමෙන් කාමීත්‍යචාරයෙන් වෙන්වීම සති සති මාත්‍රාව කියලා කියන්නේ බොරුව කියලා මෙහි සචන පරිසෝචනේ වෙන්වීම එතකොට කායික වාසික වලින් වෙන්වීම ඊට පස්සේ අවිද්‍යාවෙන් වෙන්වීමක් සිද්ධ වෙනවා ව්‍යාපාදයෙන් වෙන්වීමක් වෙනවා විහිංසාවෙන් වෙන්වීමක් වෙනවා නමුත් ඒ වෙන වෙලාවේ ඒ කියන්නේ සත්‍ය මාත්‍රා වෙලාවේදී මාතුලින් මේ හා සමාන අකුසල් රාශියක් වැළකෙනවයි කියලා තේරුම් ගන්නවා කියන එක බලාපොරොත්තු වෙන්නත් බෑ. ඒ තරමටම මේ මේක නිහඬ සේවයක් කරන්න. සතිය කරන්නේම නිහඬ සේවයක්. ඉතින් ඒක නිසා ඒක හරියට මේ අභියෝගයක් වශයෙන් කාට හරි කිව්වොත් එහෙම මේ භාවනා කර කර යනකොට අරමුණ නොපෙනී ගිහිල්ලා Tamange හිත නින්දට වගේ වැටුණා. අන්නේ නින්දට අවදි වෙන්න බලන්න කියලා. එහෙම නැත්නම් නිදර්ශනෙම කාට හරි කියමු මේ සාමාන්‍ය භාවනා කරන්න නැති කෙනෙකුට යම් කෙනෙක් නින්දකට අවදි වුණොත් එයාට චඩබින්නාම හම්බ වෙනවා. එයාට අහසින් යන්නත් පුළුවන්, පොළොවේ ඇවිදින්නත් පුළුවන්, සියලු අභිඥා ලැබෙනවා. නින්දදී අපි ඔක්කොම කරනවා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ නින්දට අවදි වෙන්න බැරි කමනේ. නින්දට අවදි වෙන්න පුළුවන් නම් හැම කෙනාටම ওই තියෙන මේ 이르දි ප්‍රාතිහාරය තියෙනවා. භාවනාවේදී අරමුණ සම්පූර්ණයෙන්ම ගෙවම් කරලා ඉතින්දී අපිට එක පාට තේනවා නින්දද දන්නේ නැද්ද දන්නේ නැහැ කියන්නේ. නින්දින් අවදි වුණාට පස්සේ නම් තේරෙනවා මේ දැන් ඉඳලා තියෙන තැනදී මොනම අරමුණක්වත් තිබිලත් නැහැ, චේතනා තිබිලත් නැහැ, වේදනා තිබිලත් නැහැ, හිතවිලි තිබිලත් නැහැ කියලා. නමුත් හිතනද ආන්නේ ඒ විවේක ස්ථානට අවදි වීමේ ක්‍රමයක් තියෙනවා නම් ඒකට කියනවා බුදු වෙනවයි කියලා. ප්‍රබුද්ධ වෙනවයි කියලා කියන්නේ එතෙන්. අපි ඉසලයක උපය ගන්නවා. නිතර ඉන්න අරින්න ඕනේ. භාවනාවකින් යනවා. අපේ හිතේ අර කියන සතුම් මැරීම හොරකම් කිරීම ආදී කායික අකුසලුත් නැහැ. බොරු කිහිතන් හිතයන් පරිසරන කියන මානසික අකුසලොත් නැහැ. ඊට පස්සේ මනෝ සමාචාර විසමාචාරත් නැහැ. අභිජ්ජා ව්‍යාපාද දෝමනස්සත් නැහැ. මේක නැති වෙනකොටම හිත නිදර හිතක් අවදි වෙන්න මේ කෙලස් ටිකක් තියෙනවා. කෙලස් නැත්තම් හිත අවදින් හිටින්නේ නැහැ. ඒක නිසා අපි ඊටා ප්‍රබුද්ධාම පිපිච්ච මනසකින් කියලා කියනකො. නැත්නම් සිනාමුසු මූණෙන් පෙම්පාටින් ඉන්නවනම් කෙලස් රැක් කරනවා කියන්නේ. ඒ තරමටම කෙලෙසක් වෙනවා. හැබැයි එක නිදර්ශනයක් අර සරුවචනාංශය අර සරුවචනාංශය ඔක්කොටම වැඩි පෙන්පාටයි. ඒ කෙලෙස් නිසා නෙවෙයි. යොන්නාංශේ නික්ලේශ භාවය නිසා. ඒ නිසා රහතන් වහන්සේලාගේ තියෙනවා සරුවචනාංශිකේ ගුණෙන් සායන කොටසක්. උන්වහන්සේලා කැලේ ජීවත් වුණාට රඩුපරළු ආහාර ගත්තට පුදුමාකාර පුබුද්ධ මනසකින් ඉන්නවා. ඒ ලෝකයා තියෙන කෙලෙස් එක නිසා නෙවෙයි. ඒ නිසා භාවනා කරගෙන කරගෙන යනකොට මේ කෙලෙස් වලින් අපි මේ අවිද්‍යාවෙන් ව්‍යාපාදෙන් මේ හිංසාවෙන් අයින් වෙනකොට අද දවලුත් අපි කමඨාන් සුද්ධ කොට ඇහුවාගේ සක්මන් කරනකොටත් නිින්දට යනවා. පරියංගේදීත් නිින්දට යනවා. මේ බලු බැලු හැම දෙයකම නීරස ගතියක් පේනවා. ඉතින් එතකොට යෝගාවචරයා දැන් අහනවා දැන් මේ නීරසකම නැතිකරන්න මේ සුපර් මාකට් එක මොනවද බේත් මොනවද තියනවද නැත්නම් දොස්තර කෙනෙක් හම්බෙලා බෙහෙත් ටිකක් ගන්නද මොකද මේක භයානක ලෙඩක් අපිට ඕන කුප්පණ ගතිය දඥාචේ පාවිච්චි කරන වචනේ කුප්පණ ගති කියලා. කුප්පණ එක තමයි මේ අවිද්‍යාවෙන්, ව්‍යාපාදයෙන්, හිංසාවෙන් කරන්නේ. ඒක තමයි ටෙලිවිෂන් එකෙන් කරලා දෙන්නේ. ඒ තමයි රේඩියෝ එකෙන් කරලා දෙන්නේ. ඒක තමයි නවකතාවෙන් කරලා දෙන්නේ. ඒ තමයි චිත්‍රපටියෙන් කරලා දෙන්නේ. ඒකෙන් තමයි ජනමාධ්‍ය උදේ සිට හැන්ද වෙනකන් සැදී පැහැදී ඉන්නවා. ඒගොල්ලෝ කියනවා ලයිසනුත් එපා නික්කම් පෙන්නන්න පොඩ්ඩක් ඇරලා බලන්න ඉන්නකෝ කියන එක විතරයි කියන්නේ. ඉතින් ලංකාවේ රේඩියෝ එකට ලයිසන් ගත්ත දැන් ලයිසනුත් ඕනේ නැහැ. පුළුවන් නම් ටෙලිවිෂන් එකකුත් නිකන් දෙන්න. වැඩ ඔක්කොම පැත්තක තියලා මේක දිහා බලන්න කියලා. මොකද එතකොට දන්නවා කොප්පන්න පුළුවන්. මොකද රජයක් කරන්න බෑ මිනිස්සු අවශ්‍ය ගත්තේ නැත්තම්. ඒක හොඳට මතක තියාගන්න මිනිස්සු තද ආතතියක ඉන්නකොට රජේ කරගෙන යන්න ලේසි. ඒ නිසා රජේ පුළුවන් තරම් බලනවා මොනවා හරි එකක් දාලා එක්ක අවිද්‍යාව දාලා අනුන්ගේ දෙයට ලෝභ කරන එක දැන් අපිට වෙලා තියෙන්නේ ලංකාවට මේ බටහිරේ තියෙන දේවල් වලට කරන ලෝභේ. බටේ තාක්ෂණය, බටේ අධ්‍යාපන ක්‍රමය, බටේ ශිෂ්ටාචාරය, බටේ උපකරණ. දැන් පරම්පරා ගානක් ඒක දිගේ ගිහිල්ලා දැන් හරව ගන්න බැරි තරමට ඉස්සර සුද්ධ අපෙන් වැඩ අරගත්තේ තුවක්කුව තියලා. දැන් සුද්ධ අපේ අතට තුවක්කුව දීලා අපිටම කියා ගන්න වෙඩි තියාගන්න කියලා. ඒ නිසා අපි හිදියට හුඟක් අමනයි. සුද්ධ කරන හැටි තියා බලන්න. හැබැයි සුද්ධ එදත් හරි අදත් හරි කියලා මට හිතන වෙලාවකට. මේ සුද්ධට නම්බු කරන එක නෙමෙයි මම කියන්නේ. අපි මේ අවිද්‍යාව කියන්නේ අනුන්ගේ අපිට නොලැබිච්ච දෙයක් ලබා ගැනීම සඳහා මේ කරන දේ හරහා අපිට උගන්වන ඉගැන්විලි ටික අපිට දීලා තියෙන මේ මධ්‍යම ආර්ථික ක්‍රමය මේ අධ්‍යාපන ක්‍රමය මේ දේශපාලන ක්‍රමය මේ නීතිය අපි හිතනවා සාධාරණ ඉෂ්ට කරන්න දීලා තියෙන මේ එහෙම නැත්නම් මේ අපිට ආදරයට දීලා තියෙන්නේ කියලා. එහෙම ලණුවක් කෑවේ නැහැ සිංහලයා මේ අවුරුදු 2500ටම. කවුරක්වත් හිතන්නේ නැහැ මේ අවිද්‍යාවක් තියෙන කියලා මේ දැඩි ලෝභයක් නොලබපු දෙයකට මේ අර එළුව එලිච්චක පිටිපස්සේ තනපුරුල්ල වැටෙනකම් පිටිපස්සේ ඊවලෙක් යනවලු. දැන් වැටෙයි දැන් වැටෙයි දැන් වැටෙයි වැටෙන්නේ නැහැ. ඒක පැද්දි පැද්දි තියෙන කකුල් දෙක අතේ සහ සල්සල් ගාලා වැටෙන්නේ නැහැ. ඉතින් හිවලා කට ඇරගෙන යනවා. දැන් වැටේ කියලා වැටෙන්නේ නැහැ. හරකගේ අඹේ පිටිපස්සෙත් යනවලු. සිංහලයට වෙලා තියෙන එක. මම මේ කියන්නේ මේ මම සිංහලේ තමයි. ඒගොල්ලන්ට දැකද මන් දන්නේ ඇත්තමයි. නමුත් මං කියන්නේ ಜಾති වශයෙන් මේ තියෙන දුර්ලභම පුද්ගලික දාලා බලමු. අපිට මේ තරම් අඹාගෙන යන්න තියෙන ගැම්ම කොහෙන්ද ඇවිල්ලා තියෙන්නේ මේ කවුදෝ පෝපෝ එහෙම නැත්නම් කවුදෝ අපිට අතුරට දාපු අවිද්‍යාවක් නිසා අපි සිංහල ඇතුළේ මේක තිබුණේ නැහැ එදා තමයි සිංහලයා ඔය ලෝවාමා පාය හැදුවේ රුවන්වැලිසෑය කොට ගැහුවේ අබේගිරි කොට ගැහුවේ ඔක්කොගෙම තිබුණේ කිසිසේත්ම අනුගේ කුට්ටි කඩාගෙන ඉල්ල අදහසක් තිබුණ නැහැ අපිට වාල් සේවයක් තිබුණෙත් නැහැ අපිට වෙන කෙනෙක් එක රටනවත් මේ රණ්ඩුවක් තිබුණෙත් නැහැ ඒ නිසා පුළුවන් පුළුවන් ප්‍රමාණයට වැඩ කරන ගියාම තරුවචනන්සේ දුන්නා මේ සදාචාරය මේ බුද්ධ ආගම මේ වැඩ කටයුතු ඒකට කොන්දේසි විරේතු උදව් කරා. නමුත් අද කොහෙද යන්නේ කියලා බැලුවොත් මේකට කවුරු හරි කැමැති වෙයිද පෙන්ලා දෙන්න මේ දැඩි ලෝභයක මේ අපි ඉන්නේ කියලා. එක එක්කෙනෙකුට පුළුවන් නේද පපුර තට්ටු කරලා බලා ගන්න මොකද මෙච්චර මේ අසහනික දුවන්නේ කොහෙද කියලා. ඒ දැඩි ලෝභය වෙනුවට උන්දලා මේ දැඩි ලෝභය දෙන කට්ටිය දෙනවද ඔකට ඇන්ටිඩෝට් එකක්. මේ බේත මේක ගනින් අසරිනුනක ඒක නෑ. ඒක ළඟට බුදුහාමුදුර ගාවට යනවා. බුදුහාමුදුර ගාවට ගියාට පස්සේ කියනවා මම කියන්නේ දැඩි ලෝභයට වෛර කරන්න එපා. ඒ වෙනුවට ඊටාම උදාසීන වෙච්ච. එහෙම නැත්නම් ඒ වෙනුවට මධ්‍යස්ත වෙච්ච. මේ සතිය පිහිටවන්න කියලා. ඉතින් ඒ තරම් පසු ප්‍රතිඵල දෙන්නේ නැතුව සයිඩ් ඉෆෙක්ට්ස් එන්නේ නැතුව එහෙම නැත්නම් ආෆ්ටර් ඉෆෙක්ට්ස් එන්නේ නැතුව අතුරු ආන්තරය ඉන්නේ නැතුව දීපු මේ සතිය බෞද්ධයා අවුරුදු 1000කට විතර ඉස්සලා අතහැරපු සැරේ තාම ගන්න බයයි. ඒගොල්ලන්ට ඕනේ ඒ වෙනුවට වෙන මොකක් හරි එකක්. ඒ මොන එකෙත් තියෙනවා side effects after event සතිය කවදාවත් නැහැ. හැබැයි ඒකේ කරන කෘත්‍යයත් ඇඟට වදින දෙයක් පේන්නේ අකුසල් නැති කිරීම එහෙම නැත්නම් වැඩෙන්න තියෙන කුසල් වැඩිම බාධා නොකර පැවැත්වීම කරගෙන යනවා. ඒක නිසා මේ අභිජ්ජාව හොඳට තේරුම් ගන්න ඕනේ. අපිට අපි මේ තරම් කිපිලා අපි මේ තරම් පිටිපස්සේ එලවන්නේ දුවන්නේ අපිට මේ කාගේදෝ දෙයකට තියෙන ආසාවක් නිසා. ඒක තමයි ඇඩ්වර්ටයිස්මන්ට් වලින් 100%ක්ම කරන්නේ. අපිට තාම ළඟා වෙන්න බැරි දෙයකට අපේ බලාපොරොත්තු ඇති කරලා අපිට කල්බදු ක්‍රමයට දෙනවා. හරියට අපි අත්තම මුත්තම්මලා වගේ බොහොම ආදරෙන් ඇවිල්ලා කල්බදු ක්‍රමයට දෙනවා. අනේ අන්තිමට ඒක ගෙවල වෙනකොට දෙවෙනි પરම්පරාවත් ගිහිල්ලා. තාම කබුරනවා. මේ වෙනුවට ලද දෙයින් සතුට වෙනවයි කියන එක යථාලද්ද සම්පත්තිතෝ කියලා එහෙම නැත්නම් ඉතරි සන්තුට්ඨෝ හෝති ඉතරීතර චීවරේන සන්තුට්ඨෝ හෝති ඉතරීතර පිණ්ඩපාතේන කියලා ලදයම් චිවරකින් සතුටුයන් ලදයම් පිණ්ඩපාතකින් සතුටුයන් ලදයම් සීනාසනකින් සතුටුයන් ලදයම් බෙහෙත් පිළිකරකින් සතුටුයන් කියන මිනිහට විතරක් මේ සතිය වඩන්න වෙලාවක් කියන එකක් තියෙනවා පරිසරයක් තියෙනවා. කල්යාණ මිත්‍රෝ ඉන්නවා. නමුත් ලද දෙයින් සතුටු වෙන්නේ නැතුව මේ අනුන්ගේ දෙයකට සැලසුම් හදලා කරන මේ අභිජ්ජාව තියෙන තාක්කල් පරිසරයේ සමාජයේ පුදුම නිර්මාණශීලී පුදුම අභි මේ ප්‍රගතිශීලී ඒ වගේම පුදුම ඇලර්ට් එක ඉන්නේ මොකක්වත් නෙවෙයි අභිද්‍යාව තියෙන්නේ ඒ නිසා ප්‍රොෆෙසර් පද්මසිරි මෙල්බන් වල ඉන්නවා. මේ මහත්තයා කියනවා යම් වෙලාවක අවිද්‍යාව නැති වෙච්ච ගමන් අපේ තියෙන මොටිවේෂන් එක නැති වෙලා යනවා කියලා මේ වැඩක් කරන්න, නිර්මාණය කරන්න, දියුණු වෙන්න සඳහා තියෙන මේ උනන්දුව නැති වෙන වගේ පේන පටන් අර ගන්නවා මොකටද දඟලන්නේ අපිට දැන් තියෙන ටිකෙන් සතුට වෙනවා ලද දෙයින් සතුට වෙනවා කියන දේට එකඟ වෙන්න ගිය ගමන් ඒ කෙනා තුළ තියෙන නව නිර්මාණ කිරීමේ හැකියාව සහ දියුණුව ප්‍රගමණය නතර වෙනවා කියලා බටහිර ඇත්තෝ අපට චෝදනාවක් කරනවා. දින දෙකක් කාලා පැත්තකටලා ඉඳී නව නිර්මාණ කරන්නයි කිය. නිකන් බලන්න ওই නව විද්‍යානුකූල නිෂ්පාදන වල එකම එකක්වත් ආශියා කරමිනිය හොයාගත්ත එකක් තියෙනවද කියලා. මේ පිස්සු ආතියාවට නෑ. සුද්ධට තමයි ඒක තියෙන්නේ. මේ ලෝකේ රවුම් කියලා හොයාගන්නයි, දුරේක්ෂය හොයාගන්නයි, ගුරුත්වාකර්ෂණ හොයාගන්නයි. දැන් අපි ඒකේ අයියා වගේ <clears throat> අයියලා වගේ අපි කතා කරාට කල්පනා කරනකොට එනවා මේ එකම විද්‍යාඥයෙක්වත් මේ වගේ රටක පහළ වෙලා නැති වෙන්නේ හේතුව මොකද අපිට මේ අඹාගෙන යන ශක්තියක් ඕන වෙලා තිබිලා නැහැ අනිත් එක අපිට මේ දෙයනාංශ බොරු කරන්න ඕන ගමොත් තිබිලත් නැහැ නමුත් අපි නෑ ඒ සුද්ධ හදපු ඒ නීති ටිකනේ මම මගේ ජීවිතේ මට මතකයි විද්‍යාව කරන්න කියලා අටේ පන්තියේ ඉඳලා ගිහිල්ලා ඔය ඉහළට යනකම් යනකොට ගත කරපු කාලේ කාපු කෑමන අnder ගොඩ ගොඩ බොරුතෝගේ පචතෝගේ නිම කරන්න බෑ මට එදාම තේරලා තිබුණා මම ඒකයි විභාග පාස් තුනේ නැත්තේ මට තේරෙනවා මේකේ මොකක් හරි පචක් තියෙනවා මේ කියාගෙන ගියාට මේ අක්කු බොරුව කියන්නේ කියලා මම ඒක තාත්තා භෞතික විද්‍යා පන්තියේදී ගිහිල්ලා ඒ සර් අපිට මේ පොඩි කරලා පෙන්නවා 230 කරන්ට් එක අරන එකේ වෝල්ටේජ් එක වැඩි කරලා මේ මේ නියොන් බල්බයක් පත්තු කරලා පෙන්නනවා. ඉතින් මුළු පන්තියම වට කරගෙන පෙන්නනවා මම දැන් අටේ පන්ති වෙන්නේදී. ඉතින් මං කෝ අයියෝකද කිව්වා. කණින් ඇද්දගෙන ගිහිල්ලා එළියට දාලා දොරවම. ඉතින් මට ඒකේ එච්චර මැජික් නැහැ. කියන්නේ. එච්චරම පෙන්වන්න දෙයක් පන්ති භෞතික විද්‍යාවේ පන්ති ඔක්කොට පෙන්වන්න තරම් මේ වෝල්ටේජ් එක වැඩි කරලා නියොන් බල්බයක් පත්තු කරලා පෙන්නපුවාම ඕකේ මොකද්ද මැජික් එක තියෙන්නේ. ඉතින් හැමදාම මට ඒ වගේ කෙනෙහිලි ගතියක් තියෙනවා මම මේ අධ්‍යාපනයේට හෝ මගේ වැදගත් ගුරුවරුන්ට නිඳ කරන්න හදනව නෙවෙයි. ඒ නිසා වෙන්නේ මම මෙච්චර අධ්‍යාපනයේ දක්ෂ නැහැ. නමුත් මේ බුදුරජාන් වහන්සේගේ මේ සතිය කියන එක පෙන්නපු ගමන් ඒකට තෑහෙන්න මම ඔය ඔය ඔය વિશે කාලා තිබුණා. ඒ ධාර තේරෙන්න පටන් අරගත්තා. ඒකට ගහන්න බනින්න ඕනේ නැහැ. සතිය වඩන හැම වෙලාවකම ඒකට හොඳ උත්තරයක් හම්බ වෙනවා. අපි ළඟ තියෙන මේ අනුන්ගේ දේවල් වලට නැත්නම් අනුන් හදලා තියෙන මේ මොඩල්ස් වලට අපි කඹරන ගතියට අවිද්‍යාව කියලා කියනවනම් අන්සතු වස්තුව අන්සතු දේවල් Tamanට ලබා ගන්නට එහෙම නැත්නම් ව්‍යාපාදේ කියලා අනුන් මරන්න නසන්න එහෙම නැත්නම් මෛත්‍රී අනිපැත්ත ඉතින් ඒකෙදිත් සාමාන්‍ය අපේ සම්ප්‍රදාන කුල භාවනාවේදී ලංකාව වගේ තැනක භාවනා කරන්න ගියාම ඉතින් හැම කෙනාම කියනවා ඇයි මේ සතිය උගන්වන්නේ ඇයි මේ ආනාපාන උගන්වන්නේ ඇයි මෛත්‍රිය උගන්වන්නේ නැත්තේ කියලා හැම කෙනාම භාවනා කරන්න ඉස්සෙල්ලා මේ චතුරාර්යක භාවනා කළ යුතුයි ඇයි මෙහෙදී මෛත්‍රී භාවනා කරන්නේ නැත්තේ එහෙම නැත්නම් අහනවා මේ මේට ඇවිල්ලා වාඩි වෙලා මෛත්‍රී භාවනා කෙරුවට කමන්නේ නැද්ද කියලා මොකද ඒක අතාරින්න බෑ ඒ තරම් පුදුම අර ද්වේෂය වෙනුවට ඒ ද්වේෂ නොකිරීම කියන මෛත්‍රී කරන්න හදනවා. නමුත් සතිය කරන වෙලාවක නැත්නම් සතිය පවත්වන හැම වෙලාවකම මේ මෛත්‍රීන් කෙරෙන්න ඕන සියලු කෘත්‍ය සම්පාදනය වෙන බව ඒ බුදුම පණ්ඩිත ස්වාමීන් වහන්සේ පෙන්ලා දෙනවා භාවනාවේදී. අපි මෛත්‍රී සතිය වඩන්න කියලා වාඩි වෙලා පට්ටල වාඩි වෙලා මම සමමිතිකව සමදවරව සෑල්ලුවට වාඩි වෙලා ඉන්නවනම් ඒකෙදී ওই මෛත්‍රියෙන් අන්තිමට කියනනේ යථාලද්ද මෛත්‍රී භාවනා කරනකොට කියනවා අවීරෝ හෝමි අභ්‍යාපජ්ජෝ හෝමි අනීගෝ හෝමි සුඛී යත්තානම් පරිහරාම කියලා මට ලැබුණ මේ කය මම සෝසේ පරිහරණය කරනවා සත්‍ය වන්නේ හැම චිත්තක්ෂණයකම එක වෙනවා ඒක තමයි මෛත්‍රී කියන්නේ ඉතින් අපි ඒ වෙනකොට මෛත්‍රී පාට නැත්නම් මෛත්‍රී දේවල් මේ වචන ගොඩක් කතා කරනකොට නරක නෑ ඒකට වචී කර්මයක් සිද්ධ වෙනවා. නමුත් මේකෙමුත් මේ මෛත්‍රිය වැඩෙනවයි කියන එක ද්වේෂය පිළිබඳව ස්නායු වෛද්‍ය විද්‍යාත්මකව හෝ එහෙම නැත්නම් මානසික වෛද්‍ය විද්‍යාව හොයාගත්ත කෙනෙකුට හොඳටම පෙන්ලා දෙන්න පුළුවන් මේ සතිය වැඩිම හරහා ඒ द्वේෂයට හොඳ සාධනීය උත්තරයක් හම්බ මානසික අසහන වලට සාධනීය උත්තරයක් හම්බ වෙනවා. බෞද්ධ සම්ප්‍රදාන කුල කට්ටිය හිතනවා නෑ නෑ මම භාවනා කරනකොට අනිවාර්යයෙන් මෛත්‍රී කරන්න ඕනේ. කරන්න ඕනේ කියනවා. සතියින් ඉන්න හැම චිත්තක්ෂණයකම තමන් ඉන්න ඉරියව්වේ පහසුකම විඳිනවා නම් ඇවිදිනකොට තමන් ඇවිදීමේ ස්වභාවික ඇවිදින කරනවා නම් ඒ හැම වෙලාවකම තමන්ගේ ශරීරයට වෛර නොකිරීම පැය 24ම ගත්ත පොරොන්දුවක් මොනම හේතුවක් නිසාවත් ශරීරය අපහසුරපත් කරන්නේ ශරීරයේ සුවසේ තියාගන්න විතරක් නෙවෙයි සුවසේ පවතින ශරීරයට සතිය පිහිටුලා තියාන හිටියාම කරන්න පුළුවන් උපරිමේ සිද්ධ වෙනවා මොනම සමීකරණ කටපාඩම් කරන්න ඕනෙත් නැහැ. කොහේ හරි යන්න ඕන කෙනෙකුත් ඕනක මොකුත් නැහැ. දෙවන්නේගේ ආශිර්වාද ඕන කරන්නෙත් නැහැ. මොනම දැනුමක්වත් ඕනේ තමන් ඉන්න කයෙහි හිත පැවැත්වීම. එතකොට මේ ව්‍යාපාදයට උත්තරයක් එතන තියෙනවායි කියලා. ඒ පෙන්වන්න තවත් එකක් තමයි අපි සතියෙන් ඉන්න බලන්න නැත්නම් අපි කවුරු හරි අපිට කියලා දුන්නා පස්සේ උත්සාහ කරලා බැලුවොත් අපේ හිත කොච්චර ප්‍රයත්න කරනවද කියලා වර්තමානයේ නොඉඳ පනින්න. ඒකට කියන්නේ ව්‍යාපාදේ කියලා. වර්තමානයේ මොහොතේ ව්‍යාපාද නොවන මොහොත මෙච්චර නොමිලි ලැබිලා තියෙද්දී ඇයි අපේ හිත මේ තරම් අතීතයට දුවන්නේ පශ්චාත්තාප වෙනවා අනාගතයට දුවන්නේ ඇයි තිගැස්මක් ඇති වෙනවා වෙන කෙනෙක් හිතන්නේ ඇයි වෙන කෙනා පිළිබඳ අපිට අහිතක්කම නාපයක් හෝ මනාපයක් ඇති වෙනවා වෙන තැනක් ගැන හිතනවා මේ නොමිලේ හම්බෙන මේ සතියට නැතුව මේකට යණයකින් හිතා ගන්න පුළුවන් අපි හිත කොච්චරක් ඒ වගේ ව්‍යාපාදක දනවන දේවල් වලට දුවනවද කියලා ඒ emotion life of your brain කියන්නේ මම හිතන්නේ පොතේ නම ඒක වෙන්න ඇති. ඒ පොත ලියන රිචඩ් ඩේවිඩ්සන් ලියනවා මම දැන් අවුරුදු 30කට වැඩිය නිතිපතා භාවනා කරනවා. මම ලෝකේ ලංකාව ලෝකේ ඉන්න හොඳම දක්ෂම විද්‍යාඥයෙක් මේ ප්‍රොෆන්ටල් ලෝබ්ස් වල භාවනා කිරීමෙන් ඇති වෙන ප්‍රතිඵල පෙන්වන්න. එයා ඉස්සෙල්ලා පෙන්වුවේ දවස් 10 භාවනා වැඩමුළු තුනක් ගියාට පස්සේ මනසට ඇති වෙන වෙනස ප්‍රමාණ කරලා පෙන්නවා. දැන් පැයක් භාවනා කෙරුවොත් සහ දෙකක් භාවනා කරපු එකනත් එක්ක සංසන්දනය කරලා පෙන්වන්න ධර්මයට මේ මනසට ඇති වෙන යහගුණ පොටෝ අරගෙන දලලයන්තුමාට පෙන්වනවා. ඒ කෙනා කියනවා මේ තරම් මේ සතිය වගේ නොමිලයේ ඕන කෙනෙකුට කරන්න පුළුවන්කමක් තියේදී ඇයි මේ ලෝක ජනතාවෙන් 100ට එකක්වත් සතිය තෝරන්නේ නැත්තේ කියලා නම් මට තේරෙන්නේ නැහැ කියලා. කිසිම වියදමක් නැති වැඩක්. ඒ වගේම සයිඩ් ඉෆෙක්ට්ස් නැහැ, ආෆ්ටර් ඉෆෙක්ට්ස් නැහැ. අතුරු ආන්තර මොකුත් නැහැ. ඒක පිළිබඳව යා කියන මට ඇයි එහෙම මිනිස්සු මේකට එන්නේ නැත්තේ කියලා රිසර්ච් එකක්වත් පරිේශනයක්වත් සැලසුම් කරන්න බෑ. ඒ තරමටම මේක මට හිතා ගන්න බෑ මේක ඥානගත දෙයක්ද? එහෙම නැත්නම් කර්ම දෝෂයක්ද? මේ ලෝකෙ මහ පුදුමාකාර අඹාගෙන යනවා මේ එක එක විෂයන් දිගේ හැම එකකීම සයිඩ් ඉෆෙක්ට්ස් එනවා. ඔය හැම සමීකරණයකම ඒක ඒක බොරු කියලා ඔප්පු කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඔය ලෝකයේ ඇතුළත තියෙන හැම උපකරණයකින්ම හානියක් සිද්ධ වෙනවා. මේක කිසිම කෙනෙක් හොයලා නැහැ. නමුත් එන පිරිස බලන්න කොච්චර පොඩ්ඩද ඒකට එන්නේ කියලා. අවිල්ලිවල කරන චෝදනා කන්දරාව බලන්න. සත්‍ය කරන්න බෑයි කියලා. ඒ තරමටම අපි ළඟ ද්වේෂයක් තියෙනවා. ඉතින් ඒ නිසා එහෙම තියෙද්දි මේ තරම්ම ලෝකේ අනිත් පැත්තට යද්දි මේක නොමිලෙදෙද්දි කරන වෙලාවක ඒ කරන කෙනාට වඳින්න වටිනවා මේ තා විශාල ගඟ දිගේ හිලට පීනලා පීනන්නේ එහෙම කරලා කරලා ගිහිල්ලා හිතා ගන්න කවදා හරි දවසක් එයි කියලා ඒක දරුවචනසේ සාතික කරනවා. මේ සතිය වඩාන ගියොත් Tamanට මේ සතිය ආනිසංශ අස්පන අපිට දැක් ගන්න පුළුවන් වෙනවා. කොටිම්ම කියනවා නම් ඒ සතියෙන් ඉන්න චිත්තක්ෂණයක මේ තරහව නැති බව සතියින් ඉන්න චිත්තක්ෂණයක අන්සතු වස්තුට ලෝභ නොකරන බව සතියින් ඉන්න චිත්තක්ෂණයක අනුන්ට හානියක් කරන්න හිතන්න බැරි බව මේක තේරෙන දවසකුත් ආපු දවසේ හිතේ සතෙක් මරන්න නොමරන්න තියෙන දෙකේ වෙනසවත් තේරුම් ගන්න බැරි තරම් බ්ලේච්චෙක් නම් හොරකමක් කරවුවොත් හොඳ නෑ කරන්න නැති එක හොඳයි කියන තරම් තේරුම් ගන්න බැරි තරම් බ්ලේච්චෙක් නම් කාමීත්‍යචාරය කරන තරම් සල්ලාලයක් නම් බොරු කේලම ඉස්සචන පරසවචන පිළිබඳ වගේ වෙන්නේ නැත්නම් එහෙම කෙනෙකුට කොච්චර අමාරු වෙයිද මේ මනෝ සමාචාර කියලා මගේ මනස සකස් කර ගැනීමේ මූලිකම වගකීම මයි ළඟ තියෙන්නේ කියලා යාට තීරුම් ගන්න බෑ කියලා බය වෙන දෙයක් නැහැ. ඒ නිසා හරීම ලේසි වැඩේ තමයි දෙයයන් ආංශයට බාර දෙන එක. එහෙනම් බ්‍රහ්මයාට බාර දෙන එක. එහෙම නැත්නම් ලෙබ් එකේනකොට නබිනායකතුමාට හරි බාර දීපුවම අපිට තියෙනවා සාන්තියක්. ඉතින් මට කරන්න දෙයක් නැහැ මේක උත්තරීතර ධර්මයකට අයිති කියලා. බුදුරජාණන්සේම දුන්නේ. බුදුරජාණන්සේ දීලා තියෙනවා. හැබැයි ඒකට තියලා තමයි අර කාය සමාචාර වචී සමාචාර පිරිසුදු කරගෙන 100%ක්ම නෙවෙයි යම් ප්‍රමාණයක් පිරිසුදු කරගෙන භාවනා කරන වෙලාවක සතිය තියෙන කවමදාකවත් මේ තුන ඉන්නේ නැහැ. අවිද්‍යාවක් ව්‍යාපාදයක් අවිහිංසාවක් එන්නේ නැහැ. විහිංසාවක් එන්නේ සතියේ නැති හැම චිත්තක්ෂණයකම වගේ මේක තියෙනවා පරීක්ෂා කරලා බලන්න ඒක තමයි අපි කමටහන් සුද්ධ කොට ලියන්නේ එහෙව් එකේ අපි දන්න දහං ගැටයක් දාලා දන්න ප්‍රයත්නයක් දාලා මේ සති මාත්‍රාව වැඩි කරන්න උත්සාහ කරොත් ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් වැඩි කරගෙන දවසක් එයි මෙන්න මේ මට්ටම පෙන්නට පස්සේ දැන් තේරෙනවා කයෙත් අනුන් එක්ක තියෙන සම්බන්ධතාවයේ ඒ චරිතයේ ඔය අවිහිංසාව දැඩි ලෝභය ද්වේෂය අඩු වෙන ගතිය එදාට නම් මේ සත්‍ය පිළිබඳ පුදුමාකාර ගෞරවයක් ඇති වෙනවා දෑද්දක් වශයෙන් දරුවෙකුට දෙන්න තියෙන එකම දේ මෙච්චරයි කියලා හිතෙනවා මානවයාට තව දෙන්න තියෙන එකම දේ මෙච්චරයි කියලා හිතෙනවා නමුත් එතෙන්ට එන්නේ ඉතාමත්ම සුළු ප්‍රතිශතයක් මොකද හුඟ දෙනෙක් එතෙන්ට එනකොට අතරමඟදී හැලිලා ඉතින් ඒක නිසා භාවනා කරනකොට කෙනෙකුට තමන් කරන භාවනා වටිනාකම තේරෙන්නේ නැති නිසා තමයි මේ භාවනා කිරීමට බුදුන් කෙරේ ශ්‍රද්ධාව මුලින් අත්‍යවශ්‍යයි කියන්නේ. අපි මුලින් ශ්‍රද්ධාවෙන් කරන වෙලාව මේ කරුණු කාරණා දැනගෙන නෙවෙයි කරන්නේ. නමුත් බුදුරජාණන්සේ කියනවා මගේ ශ්‍රද්ධාව කල්බතු ක්‍රමයට ගන්නයි කියලා. බිස්නස් එක හරියට පස්සේ ගන්නයි කියලා. ඒක බුදුන්සේ පැහැදිලිවම දීලා තියෙනවා. මා කෙරේ තියෙන ශ්‍රද්ධාව ගන්න. ඇසේ සීලය තියාගන්න. ඊට පස්සේ බලන්න මේ සතිය ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් වඩනකොට ඒ කොච්චර ඒක යම් තැනකදී Tamanට අතට හුරු කරගන්න පුළුවන්ද කියනවනම් මොනම වෙලාවක හරි අවිද්‍යාවක් පහළ වෙච්ච වෙලාවක් හිතන්න අන්සතු වස්තුවකට ආසාවක් ඇති වුණා. එහෙම නැත්නම් අන්සතු සැපයකට ආසාවක් ඇති වෙච්ච වෙලාවේදී Tamante එක තීරුම් ගන්න පුළුවන් වුණා නම් අපි ස්වභාවයෙන් කරන්නේ භාවනා කරලා නැත්නම් උපදේශ නැත්නම්කට පශ්චාත්තාප වෙනවා. අනේ මම අතින් අකුසල රැස් වුණා. එහෙම නැත්නම් පිරිසිදු කුසල් චිත්ත විදි කෙලසුණයි කියලා. නමුත් ඒ වෙලාවේදී වුණත් ඒ කියන්නේ අනුන්ගේ වස්තුවකට සැපකට අවිද්‍යාව පහළ වෙච්ච වෙලාවක වුණත් බලන්න එතන සතිය පිටවන්න උත්සාහ කරොත් පුදුමාකාර විදියට ඒකට හැකියාව තියෙනවා. ඒකට පාවිච්චි කරන වචනයක් අපේ සංසාරේ පුරාවට අනුන්ගේ වස්තු වලට ලෝභ කරන මෝහ පටල එක සති චිත්තක්ෂණයකින් කඩලා දාන්න පුළුවන්. සතියේ තරම් බලවත්. ඒක නිසා මේ තමන්ගේ හිතට සතිය වඩන කෙනාට මම මේ ආමන්ත්‍රණය කරන්නේ සතිය වඩන කෙනාට අවිද්‍යාව නොයේවා කියලා හිතන්න යන්න එපා එනවාමයි ආවට පස්සේ බලන්න ඒකට පශ්චාත්තාප වෙනවා වෙනුවට මට මේ වෙලාවේදී ඒ අනුංග වස්තුවට ද්වේ ලෝභ කරන හිත තිබියදීම සතිය යොදන්න බැල්ලි කියලා. ඒකට නිකන් නිදර්ශනයක් වශයෙන් උපමාවක් වශයෙන් කිව්වොත් අපි ආරමුණක භාවනා කර කර ඉන්නකොට ඉඳගෙන ආනාපාන කරනවා වෙන්න පුළුවන් සක්මන් කරමින් වම දකුණ බලබලා ඉන්න වෙන්න පුළුවන් එතකොට Tamanට වැටෙන්න පුළුවන් මගේ හිත තියෙන්නේ කොහේ හරි දකපු වස්තුවක් කෙරේ බැඳිලා එහෙම නැත්නම් ඒක ලබා ගැනීම ආසාව දැන් මේ මොහොතේ නැහැ මේ මොහොතේ ආනාපානෙත් නැහැ සතියෙත් නැහැ බහින කොටිම කියන භාවනාවේ නෙවෙයි හිත පිට ගිහිල්ලා. ඉතින් අන්න ඒ වගේ වෙලාවක හිත පිට ගියා කියන එකට පශ්චාත්තාප වෙනව වෙනුවට ඒක තමයි වෙන්නේ උපදේශ නොලැබුණොත් මට පුළුවන්ද මේ පිට ගිය හිත නැවතත් ගෙනල්ලා මේ රාගෙත් නැති, ద్వේෂෙත් නැති, මෝහෙත් නැති මේ වර්තමාන මොහොතේ තියන්න පුළුවන්ද කියලා බැලුවොත් වැරදිච්ච තැන ඉඳලා තමන්ගේ නිවස බලා තමන්ගේ නික්ලේශී තන බලා මේ එන ගමන යෝගාවචරයට සිහියෙන් දැක ගන්න පුළුවන් වුණා නම් පේනවා මේ ලෝකේ තියෙන හැම අකුසලයක්ම සතියෙන් මකන්න පුළුවන් කියලා. ඒක ටිකක් විස්තර කරලා පෙන්නනවා තමන් මේ අපි සාමාන්‍යයෙන් එදින්දා ජීවිතේ කියනෝනේ උපන්දාසිට කරපු පව් නැත වරක් වැන්දොත් කැලණියේ කියලා. ඒකම කියන්න පුළුවන් උපන්දාසිර කරපු පවු නැත සතිය මිහිටපු මේ ක්ෂණේ කියලා. ඒක උත්සාහ කරලා බලන්න පුළුවන්. අපි හිත පිට යන. පිට යන්නේ ওই තුنين එකට. එක්ක ලෝභයකට. එහෙනම් තරහවකට. එහෙනම් හිංතාවකට. ඒ ගිය වෙලාවක පශ්චාත්තාප වීම තමයි අපිට මේකට තියෙන ප්‍රධානම කලකම් බැල්ලේ. පශ්චාත්තාප නොවි තමන් වඩන ලද අරමුණට හිත ගන්න පුළුවන් ස්වභාවය බලන්න මේ පිට යන ගතිය වේග වැඩි නම් අමාරුයි කරන්න. නමුත් ඒක වුණත් වෙලාවක වේග අඩු වෙනවා. කෙලස් භාගය අඩු වෙච්චාම යම් වෙලාවක් එනවා. එතන ඉඳලා Tamanට ඉඳපු අරමුණට එන්න පුළුවන් වෙලාවක්. ඒ ආව ඇවිල්ලා බලනකොට Tamanගේ ආස්වාද ප්‍රසවාස කලබල නැතුව තාම මේ නැවත එන හිත පිළිගන්න පුළුවන් තත්වක ඉන්නවනම් බුරුම ස්වාමීන් වහන්සේ සමීකරණයක් ලියලා පෙන්නනවා. මේ අවිද්‍යාව ඇති වෙන හිතවිලි પરම්පරාවට ඉස්සෙල්ලා සතිය හිත තියලා තියෙන සතිය. මේ අවිද්‍යාව ඇති කර නැත්නම් අනුන්ගේ වස්තුවකට ආශ කරන හිතවිලි රාශියක් ඇති වුණාට පස්සෙත් මම දැන් දන්නවා දැන් සතිය තියෙන්නේ ආනාපානෙත් එක්ක නැත්නම් සතිය පිටලයි කියලා. ඒ නිසා යම් චිත්ත වේදයක මුලත් සතිය නම් අගත් සතිය නම් අතරමැද කෙලෙස් නැහැ කියලා. අලෙත් අතරමැද කෙලෙස් අහෝසි වෙනවා කියලා. මෙන්න මේ සෙල්ලම කවදා හරි පටන් ගත්ත දවසේ යාට තේනවා මේක සීල ශික්ෂාව නෙමෙයි කියලා. මේක සමාධි ශික්ෂාව. මේක සමාධි ශික්ෂාවට එහා ගිය ශික්ෂාවක්. එයා කෙලෙස් නැහැ කියන එක කියන්නේ නැහැ. ඒ කෙලෙස් එහා පැත්තෙමයි මේ පැත්තෙමයි අත් දෙකක් දානවා. මේ පැත්තෙම සතිය අත දානවා. මේ පැත්තෙම සතිය අත දානවා. ඒක ඊටාම වැදගත් එක තමයි පස්සේ දාන අත. වැරදිලා පැරදිලා පශ්චාත්තාප වෙලා කෙලසිච්ච හිත චිත්ත වීජ પરම්පරාවකට පස්සේ යෝගාවචරය අදිෂ්ඨානය ගන්න ලැජ්ජා වෙලා බෑ පශ්චාත්තාප වෙලා බෑ. පශ්චාත්තාප වෙන්නේ නැතුව මේ කෙලසිච්ච තන සිට මේ කෙලසුණා කියලා කියන එක්ක අවිද්‍යාව එක්ක ව්‍යාපාද එක්ක හිංසාව. මෙතනලා ආපහු අරමුණට ගියාට පස්සේ අරමුණත් එක්ක අර තිබුණු විදිහටම සම්බන්ධතාවය පවත්වන්න පුළුවන් නම් අතරමැද ප්‍රදේශයේ ඒ ඇති වෙන්න ඉඩ තියෙන මනෝ සමාචාර විසමාචාර වලින් වෙන කෙලස් කපන්න පුළුවන් ඒතකොට ලොකු සතුටක් ඇති වෙනවා ජීවිතේ පළවෙනි වතාවට කෙලස් සහෝසි කිරීම පුංචි පුංචි කෙලස් සහෝසි කිරීමේ කටයුත්ත පටන් ගන්නවා මේක විනෝදාංශයක් කරගත්තොත් මේක විනෝදාංශයක් කරගත්ත කෙනා හිත පිටියම අපේක්ෂා කරන්නත් ඉඩ තියෙනවා අනේ ඵලයක් ගියාට පස්සේ මට පුළුවන් ද ඇවත ගෙනල්ලා මෙයා පිරිසුත් තැනක තියලා පිරිසුත් තැනක එන්න පශ්චාත්තාප නොවි ස්ටීමේ මේ කෘත්‍ය පටන් අරගත්ත දවසේ ඒක මම දන්නා පැහැදිලිවම භාවන උගක් සෙල්ලක්කාර කෙනෙකුට උගක් සතිය වැඩ කෙනෙකුට විතරක් කරන්න පුළුවන්. නමුත් පුංචි ළමයෙකුට උනත් කියලා දුන්නොත් මේක කළ හැක්කක් මේක මිනිස්සෙගේ බර්ත් රයිට් එකක්. මේක මිනිස්සෙගේ උප්පත්ති වාසනාවක්. නමුත් අපිට ආගම කරලා තියෙන දේ තමයි සදාචාරය කරලා තියෙන දේ තමයි හිත පිට ගියා පශ්චාත්තාප වෙන එක. එතනින් අපි ඔක්කොම හැකියාවල් නැතිලා. ඒක මහා හුනියමක් ඒක නිසා සාරිපුත්‍ර සංසේ සඳහන් කරලා තියෙනවා පමාදේ න කම්පතිටි සති බලං. පමාවට වැටුණට කම්ප නොවි ඉන්න පුළුවන් නම් කම්පන වෙන්නේ මොකටද දන්නවද? ආපහු සතිය ගෙනල්ලා මම අර අරමුණේ තියලා මට බලන්න මගේ වගකීමක් තියෙනවා, යුතුයකමක් තියෙනවා. යම් තියන්න පුළුවන් නම් මට කියන්න පුළුවන් අතරමැද ප්‍රදේශයේ කෙලස් නැහැ. කෙලස් අහෝසි වෙනවා. ඒ නිසා මම මෙතෙක්කල් ඒ තරම් දෙයක් මම නොකලේ පිට ගියාට පශ්චාත්තාප වෙන නිසා. ඒකෙන් මොකක්වත්ම ලැබෙන්නේ නැහැ. ඒකෙන් ලැබෙන තවත් පශ්චාත්තාපය විතරයි. ඒක නිසා පශ්චාත්තාපේ වෙනුවට නැවත හිතගෙනලා තියන්න පුළුවන් නම් ඕනම කෙනෙකුට අත්දැක ගන්න පුළුවන් යාගේ සතිය දිනුලා තියෙන මට්ටමට අපි මේ පුංචි පුංචි කෙලෙස් එකක්වත් හිතලා කරන දේවල් නෙවෙයි එකක්වත් චේතනාපූර්වක කරන දේවල් නමුත් ඒවා පිළිබඳව පොත් බැීමක් කෙරුවේ නැත්නම් නැවත සතිය ගෙනලා තැම්පත් කිරීමේ කෘත්‍ය කෙරුවේ නැත්නම් අර සේරටම පශ්චාත්තාප වෙනවා ඒකට කියනවා අකුසල් සමාදානය කියලා ඒ නිසා මේ බෞද්ධයා පාය යන්නේ අකුසල් කරන නිසා නෙවෙයි. ඒ කරපු අකුසල් නැවත නැවත සමාදන් වීම නිසා. ඒක යා හිතනවා සදාචාරය කියලා. ඒ නිසා කවදා හෝ සතිය වඩන කෙනා එහෙම නැත්නම් මේ වටිනා බලවත් යන්ත්‍රයක් අතේ තියෙන කෙනා හිත පිට ගියාට පස්සේ ඒකට පශ්චාත්තාප වෙනව වෙනුවට නැවත ගෙනල්ලා අරමුණේ තියන්න ගතිය දැක්කොත් අර කවදා හරි විස්තර කරලා පෙන්වන්න පුළුවන් ඒ අතරමඟදී ආපු මේ අවිද්‍යාව හිතලා ගත් එකක් නෙවෙයි. චේතනා කරලා ගත් එකක් නෙවෙයි. ඒක අහම්බෙන් ආපු එකක්. නමුත් මේ අහම්බෙන් ආපු එකට අපි කොච්චර තැවිලා තියනවද? අපි කොච්චර පශ්චාත්තාප වෙලා තියෙනවද ඒ නිසා මේ වෙච්ච දේ අනුව දෝංකාර නගින කිංකිණි නාද නගන මේ පව් සමාදානේ තමයි මේ බෞද්ධයා බොහෝ විට අපායට යන්න හේතු වෙනවා. ඒ නිසා මේක අයින් කරන්න බැරි තරම්. එයා හිතනවා මේ වැරද්ද හිතලා කරුවත් නැති වුණා සම ඒකට පශ්චාත්තාපයම බෞද්ධකම කියලා. මම හිතන්නේ බුදුහාමුදුරේ මේ හිටියානම් කන රත් වෙන්න ගන්න. මොකද බුදුහාමුදුර නිසා බර ගන්න කපායට යනවා. මේ ශාසනය නිසා. මේ ශාසනය වැරදි අතින් අල්ලන්න ගිහිල්ලා. හැබැයි ඒකට කිව්වයි කියලා හරියට නැත්තේ නෑ. හරියට තියෙනවා. ඒ හරියටට යන්න බෑ සීල ශික්ෂාවින් එක්කනට. එයා සීල ශික්ෂාව ඉඳලා ඒ කියන්නේ සතුන් නොමරන්න, රොකන් නොකරන්න අදිෂ්ඨාන කරගෙන එයා ඉදිරියට යන්න ඕන. ගියාට පස්සේ මේනවා හිත නිතරම අවිද්‍යාවෙන් පෙළෙනවා, ව්‍යාපාදයෙන් පෙළෙනවා, හිංසාවෙන් පෙළෙනවා. නමුත් ඒ ඒ චිත්තක්ෂණයේදී අවිද්‍යාව මේ හිතලා මල් වඩන් දාලා පාවඩ පෙළ ගන්නව නෙවෙයි. අහම්බෙන් ඇතුළට එනවා. අන්නේ ආපු වෙලාවේදී පශ්චාත්තාප නොවේ නැවත ඒ හිතේම සතිය පිහිටුවලා ඒක හොඳට පුහුණු කරලා ඒ සතියෙන්ද ඉස්සල්ලා තිබුණ කෙලෙස් මම චේතනාපූර්වක නම් චේතනාපූර්ණ කර්ම වෙනවා. චේතනාපූර්වක නොවි මේ පශ්චාත්තාප වීම නිසා ඒ කෙනා පුදුමාකාර මේ අකුසල සමාදානයේ නිසා කරපු පවුත් නැවත නැවත සමාදන් වීමෙන් විශාල අකුසල් කර ගන්නවා නොකරපු පව් නැත්නම් අචේතනිකව කරන දේවලුත් කරා කියලා සදාචාර සම්පන්නව දාගෙන පුදුම විදියට මේ මානසික අසහනටපත් කර ගන්නවා නිසා කොතනකදී හරි යම් මට්ටමකට සතිය වැඩිලා ඔය සතිය උරගා බලන්න පුළුවන් වෙලාවක් ආවොත් කෙලස් තියෙන තැනට සතිය දාලා බලනවා. දැම්මට පස්සේ කෙලස් වලට වැඩිය පුංචි පුංචි කෙලස් වලට වැඩිය සතිය පිහිටව ගන්න පටන් ගත්තට පස්සේ එයා තේරුම් ගත්තොත් මේ සඳහා මම මෙතෙක් උත්සාහවත් නොකළ මේ පශ්චාත්තාපය කියන මේ නපුරුලත් ගතිය නිසා පශ්චාත්තාප නොවි මේක බැලුවොත් එnde එnde එnde එnde අපි මෙතෙක් Tamange දුර්ලකම් කියලා හිතවෝ Tamange කෙලස් කියලා හිතවෝ බොහෝ දේවල් හිතාමතා කරන දේවල් නෙවෙයි කියලා තේරෙයි. එතකොට සතියේ Java කැවීම නැත්තම් සතියේ තියෙන ආස්තික පැත්ත වැඩි වෙන්න පටන් ගන්නවා. එතකොට කාටද කියලා දෙන්න පුළුවන් හොඳට කතා කරලා ප්‍රශ්නයක් අහලා. ඒක නැති බොහොම දුක්ඛිතව පශ්චාත්තාපෙලා කියනවා. හොඳට විසල දෙන්නකොට දැන් ඔය වත් ඇවෙන්නේ හිතාමතා කරපු එකද? බොහෝ විට නැහැ. ඊට පස්සේ කිව්වොත් එහෙම මේ හිතාමතා නොකරපු දේවල් වලට පශ්චාත්තාප වීම නැත්තම් ඒ අචේතනික සිදුව කර්ම රැස් වෙන්නේ නැහැ කියලා බුදුහාමුදුරුවෝ කියලා තියෙනවානේ. බලන්න ඒ කොච්චර අමාරුද කියලා යාට තීරුම් කරලා දෙන්න. මොකද එයා හිතනවා මේ පශ්චාත්තාප වීම යාගේ මානවයිතිවාසිකම කියලා. ඒකට තමයි නටන්නේ. කවදා හරි තේරුම් කරලා දෙන්න පුළුවන් වුණොත් ඒ සැකේට අරගෙන කොහොමද උරගා බලන්නේ උරගා බලන්නේ කෙලසිච්ච හිතකට සතිය දාලා බලන්න. දැම්මට පස්සේ සතිය පట్టල වුණොත් ඒකෙන් පැහැදිලිව පේන්න පුළුවන් ඒ කෙලෙස් වලට වැඩිය සතිය බලවත් ඒ ඒ ඒ දෘෂ්ටි කෝණේ ඒ ලෑස්තියෙන් වැඩ කරන්න පටන් අරගත්තොත් භාවනාවේදී Tamanට තේරෙන්න පටන් ගන්නවා මේ පව් හවුස් වෙන්න මැරෙන්න ඕනේ ඉන්නකොටම අඩු කරන අඩු කරන අඩු කරන යන්න පුළුවන් අන්න එදාට තේරෙනවා මේ සතිය වැඩිම නිසා කෙලස් කැපීමක් සහ කුසල් වැඩිමක් සිද්ධ වෙනවා. නමුත් යෝගාවචරයේ බොහොම කලාතුරකින් තමයි හිතන්නේ මේ සතිය වැඩිම පිනක් කියලා. හිතන්නේ සතිය වැඩිම උදාසීන දෙයක් කියලා. නමුත් අර විදියට පිටගිය හිතක් ද්වේෂයෙන් හෝ අවිහිංසාවෙන් හෝ දැඩි ලෝභය නිසා පිටගිය හිතක් නැවත අරමුණට ගෙනලා තැම්පත් කරලා ඒකේ අධිකාරී ශක්තිය ගන්න පටන් අරගත්තාට පස්සේ පේනවා මේ අවුරුදු 2000 කට ඉස්සෙල්ලා සරුවත් චානන්සේ ඉන්දියාවේ පහළ වුණා. අදත් ඒ න්‍යාය නම් වැඩ කරනවා. අනේ න්‍යාය වැඩ කරනකොට පේනවා මේ ආනිසංස ටික සිල් රකින්න කෙනාට හම්බෙන්නේ නැහැ. මේක සමාධි ශික්ෂාව වඩන කෙනාට තියෙන හැබැයි මේක සෙල්ලක්කාරෝ උපයන්න ඕන. සම්ප්‍රදානුකූල ක්‍රමේ මේක අපි මැකිලා ගිහිල්ලා තියෙන්නේ. නමුත් මේ මේ විදිහට අර්ථකථනයක් දුන්නාට සම්ප්‍රදානුකූල කිසි කෙනෙක් විරුද්ධ වෙන්නේ නැහැ. කිසි කෙනෙකුට එහෙම නැහැ කියන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා යෝගාවචරයට තියෙන වගකීමක් භාවනා කරනවා, සිල් රකින්නවා, සමාධියත් වඩනවා. ඒකකටත් හිත පිට යනවා. ඒක වළක්වන්න බෑ. නමුත් හිත යන හැම වෙලාවකම පුළුවන් නම් බලන්න නැවත ගිනත් තිබ්බට පස්සේ හිත අරමුණත් එක්ක මූල කර්මත්තානෙදි කොහොඳට හාද වෙලා නැවත සතිය පట్టල කරගන්න පුළුවන් ගතියක් තියෙනවා නම් මේ කියන අවිද්‍යාව හිංසාව මේ කියන දෝමනස් මේ ව්‍යාපාදය මේ කියන හිංසාව තිබුණට ඊට වැඩිය බලවත් උපකරණයක් ඇතුවයි අපි වැඩ කරන්නේ ඒක නිසා ඒව එනේන වෙලාවේ නැවත නැවත සතිය ගෙනල්ලා පිටවීමේ කටයුත්ත කරන්න පටන් අරගත්තොත් යෝගාවචර තේරේ වැඩියෙන්ම භාවනා කරන්නේ පරියන්කේදී නෙවෙයි එදිනදා වැඩවලදී වැඩියෙන් පරිය භාවනා කරන්නේ ගැටුමේ වැඩියෙන් භාවනා කරන්නේ සමාජ සංසිද්ධි වෙන වෙලාවේදී. හැබැයි සමාජ සංසිද්ධියට දුවන්නේ නැතුව අර පරියන්කේදී ගත්ත අත්දැකීමෙන් තමන්ගේම චිත්ත ප්‍රවෘත්තිය විග්‍රහ කරලා බලන්න පුළුවන්. බලනකොට තමන්ට තේරෙනවා කවදාකවත් ඒක නිෂ්ප්‍රභ වෙන දෙයක් නැහැ. එනිසා කොතනකදී හරි පරියන්කේදී අල්ලන්න පරියන්කේ තමයි වෙන්නේ නැති අල්ලන්නේ සක්මනේදී වෙන්නේ නැති මේක යෝජනා ඉස්තිර වෙන්නේ හැබැයි මේ ක්‍රියාත්මක වෙන්න ගොඩක් වෙලාවට එදිනෙදා වැඩවලදී. ඒක නිසා මේ වැඩපිළිවෙල එහෙම මේ අභිජ්ජා ව්‍යාපාද වගේ දේවල් හිංසා වගේ දේවල් මේ ගිහි ලෝකේ තමයි එහෙම නැත්නම් නගරවල තමයි තාමත්ම තදින් තියෙන්නේ මම දැකලා නැහැ අධ්‍යාපන ආයතන විතර මේ ಗುಣධර්ම කැත ධර්ම තුන වෙන කොහයක්වත් තියෙනවා පත්‍ර කන්තරෝලයි අධ්‍යාපන ආයතන වලයි බෙල්ලි කැපිලිමයි තියෙන්නේ කැලෙත් තියෙනවා කැලෑ නීචයක්. බලවතා පොඩි එකක් තම්බගෙන මරාගෙන කනවා. නමුත් මිනිස්සෙක් කැලේට ගියොත් මිනිසාට ඉච්චර ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නගරේ තමයි තියෙන්නේ. ඉතින් එක්කෙනෙක් දෙන්නෙක් හරි මේ මේ ආතතිය ඇති වෙන ක්‍රමයට ආතතිය නැති වෙන ක්‍රමය හොයාගත්තොත් මහා පුදුමාකාර සාන්තියක් වෙනවා. ඒක නිසා නිකන් කියන්න පුළුවන් අපි කන්තුරු වැඩ කරනවා නම් කන්තුරේ එක මිනිස්සෙක් මේ ධර්මයේ දන්නවා නම් ඒ මනුස්සයා කන්තුරට ෂොක් ඇබ්සෝබරයක් වෙනවා. ගෙදරක එක මිනිස්සෙක් මේක දන්නවනම් එයා ගෙදරට ෂොක් ඇබ්සෝබරයක් වෙනවා මොන ෂොක් එකක් ආවත් එයා ඒක ඇතුළට ගන්න මිසක් එළියට දාන්නේ නැහැ. ඒ නිසා එහෙම කෙනෙක්ගේ නායකත්වයක් ලැබුණොත් ඒ පලාතරම සාන්තියක් ඇති වෙනවා. එනිසා මේ වගේ කරන භාවනාවල් ටොං ගණන්, දුසින් ගණන්, ග්‍රොස් ගණන් හොයන්න යන්න එපා. කලාතුරකින් තමයි හිටින්නේ. නමුත් ඒ බවට Tamanටපත් වෙන්න පුළුවන් නම් ටිකෙන් ටිකෙන් ටිකෙන් භාවනා කරලා තේරෙයි මේ මනෝ සමාචාර විශේෂයෙන් විසමාචාර අපේ ආධ්‍යාත්මික කාලදාන එකක්. පුදුමාකාර විදිහේ හිණමණයක් ඇති කරන එකක්. එමු ਸਰවචනාංශයේ ආයුධ ඇතුවයි කතා කරන්නේ මනෝ සමාචාර කියලා එකක් තියෙනවා. අන්නේ මනෝ සමාචාරත් එක්ක කටයුතු කරනකොට අර මානව විසමාචාර අහෝසි කරලා සමාචාර නැත්නම් මේ සතියේ බලමයි මේ පෙන්නන්න පෙන්නන්න ඒ කෙනාට පුදුම ආශාවක් ඇති වෙනවා මේ සතියේ ක්‍රියාකාරකම් තව ඉදිරියට කරගෙන යන්න. එතෙන්දි තමයි අර එදිනදා වැඩවලට සතියේ පාවිච්චිය දැකලා ඒක සඳහා අරණියකටම යන්න ඕනේ, පැවිදි වෙන්න ඕනේ, ගහක් මුල ඉඳ ගන්න ඕනේ, පරියන්කටම යන්න ඕනේ කියන කාරණාවෙන් නිදහස් වෙන්න පටන් ගන්නවා. මම බලාපොරොත්තු වෙනවා හෙටත් මේ වගේ තව ටිකක් මේක පිළිබඳව ඉස්සරහට විග්‍රහයක් කරන්න. මොකද මේක කෙනෙක්ගේ ආධ්‍යාත්මික ජීවිතයටත් මනෝ මානසික ජීවිතයටත් සමාජ ජීවිතයත් තාම වැදගත් කොටසක් මෙතන තියෙන්නේ. ඉතින් ඒක ඇත්තටම භාවනා නොකරන කෙනෙක් එක්ක කොහොමඩක්වත් ගනුදෙනු කරන්න බෑ. ඒ කට්ටියට මේ භාතාව සහ තන්නිවේදනය කරන්න උපකරණ ඇත්තේ නෑ. භාවනා කරන එකනත් මේකේ තියෙන මේ සෙල්ලක්කාරකම දන්නේ නැත්නම් හැම වෙලාවෙම Taman පිළිබඳව හීනමානයක් ඇති කරගෙන භාවනාව කියලා හිතාන ඉන්නේ මොකද්ද මේ ගූඪ දෙයක්, গুপ্ত දෙයක්. නමුත් භාවනාව කියන්නේ එහෙම එකක් නෙමෙයි. භාවනාව මේ බුදුහාමර පෙන්නලා දන්නේ එතන එතන එතන බලපාන ප්‍රායෝගික ජීවිතත් එක්ක යන වැඩ පිළිලක්. ඒ නිසා අපි මෙතෙක් කරගෙන ආපු වැඩ ඒ වගේ දෙයකට යොදලා බලලා ක්‍රියාවත්ම කෙරුවේ නැත්නම් අපි මේක හමත් පිටියක දැම්මා වගේ පුස් කරනවා. මේ ක්‍රියාත්මක කරලා කරන්න ගිය නම් පුදුම විදියට ක්‍රමසහ විදි අපිට තේරෙන්න පටන් ගන්නවා. දහසකොත් එකක් ණය කරගෙන යන්න. ඒක මිස හැමදාම කවුරු හරි හැන්දෙන් එනලා කවයි කියලා හිතන්න එපා. දැන් අපි ළඟ තියෙන උපකරණ ටික හොඳටම ඇති. දැනගන්නට යොද යොදා ඒත් ඒකේ තියෙන විවිධාංගීකරණය කරගන්න ඒ නිසා අද දවසේ ධර්ම දේශනාව මෙතන නැත කරනවා ඕනම වෙලාවක පරියන්කේ කේවා සක්මනීදි වේවා එදින්දා වැඩ කරන වේවා හිත පිට ගිය හැම වෙලාවකම බලන්න තමන්ගේ ക്ഷേම භූමියට නැවත හිත ගැනීමේ හැකියාව ඒක පිළිබඳව පුළුවන් තරම් විස්තර සහිතව කියන්න පුළුවන් නම් මම සාමාන්‍ය කියන දෙයක් තමයි පිට ගිය හිත නැවත ඒ ආරක්ෂක භූමියට එන එකේ විස්තරය තමයි ලෝක සාහිත්‍යයේ හොඳම රචන ආන්නේ ඒක කියන්නේ ඒක දකින්න මේ කරදර වශයෙන් පව් වශයෙන් සලකන්නේ නැතුව තමන්ගේ තියෙන හැම හැකියාවක්ම යොදන්න මේ දවසේ අද දවසේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි ධර්ම දේශනාව මෙතන නතර කරනවා ශිරු දිනාට සනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා